ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පුරුදු පරිදි අදත් ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ පැයි සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කාමාති පඨමාසීනා ဒ ුතියා අරති උච්චති චත්‍යං කුප්පිපාසාතේ චතුත්ති තණ්හා පෞච්චති පංචමිති නමිද්ධන්තේ චත්තා චත්තෝ භීරෝ පවුච්චති සත්ත්මී විචිකිච්ඡාතේ මක්ඛෝ තම්භෝ තේ අත්තමෝ ලාභෝ සක්කාරෝ ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ ච යෝ යසෝ යෝ චත්තානං සමුක්ඛංසේ පරේච අවජානති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා පෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිළිගන් මේ සාදු සාදු කිව්වේ දසමාර තේනාවල් වලට කැමැත්තෙන් කිව්වද නැද්ද මන් දන්නේ නැහැ. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ මොග රාජ බුදුජානන් වහන්සේගෙන් අසෝ ප්‍රශ්නේ කතන් ලෝකං අවෙක්කත්සු මච්චු රාජාන පස්සති ස්වාමීන් වහන්සේ අපි ලෝකේ දිසා දිහා නැත්නම් අපි තමන් දිහා නැත්නම් ආත්මේ දිහා මොන විදිහෙන් බැලුවොත් අපි මායයට අහු නොවි අජරාමර වෙන්නේ <coughs> මායගේ අස්වා කතාවට අහු වෙන්නේ නැති වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ਸਰවඥාසිකේ මොගරාජ කියන මේ යෝගාවචරය අහන්න යෙදුනේ එතකොට බුද්ධ ඥාන සඳහන් කරන්නේ ශුන්‍යතු ලෝකං අවික්කසු මොගරාජ සදාසතු සම්මෝහ රාජ්‍ය සමදා සතිමත් වෙලා නැත්නම් එලෙබසිටි සීයෙන් නැත්නම් අප්‍රමාදීව ශූන්‍ය විදියට මේ ලෝකේ දකින්නේ කියලා. අත්තාන දිට්ඨි උහච්ච එවම් මච්චුතරෝසියා. මේ Tamanට මේ මගේ මේ ආත්මය ඒක සැප කරගන්න ඕනේ. ඒක ආස්වාද ලබන්න ඕනේ කියලා ඒ ආත්මය වශයෙන් ගන්න හතර මේ වැරදි දිට්ඨිය උගුරලා දාලා මුලිනුකට දමලා මායාවෙන් එතර වෙන්න ඒවන් ලෝකං අවෙක්කන්තං මච්චු රාජාන පස්සති මෙන්න මේ ආකාරයට ලෝකේ දිහා ආත්මේ දිහා ඒ ශූන්‍යාකාරයෙන් බැලුවොත් මායාවේ නපුරු බැල්මට අහු වෙන්නේ ඉතින් ඒ විදිහට තමන් මායාවේ නපුරු බැල්මට අහු නොවෙනකොට එක පැත්තකින් කියන්න පුළුවන් තමන්ට මායාවේ වැඩ ටික වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා. අපි වැඩි වැඩියෙන් තණ්හාවට ලක් වෙලා කාමයට යට වෙලා හිටියොත් අපිට මායාවේ වැඩ පිටවල දැක් ගන්න බැරි වෙනවා. ඒක මහා වෙනවා. නොදැකෙන්න පටන් ගන්නවා. නමුත් අපි යම් ආකාරයකට මේ ਸਰවඥ සාසනී යෙදී සදී පැහැදී කටයුතු කළොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට ප්‍රධානම බාර මාර බලවේගයේ තින්නේ කාමාතේ පටමාසේනා කියන විදිහට මේ කාම ගුණයන් කෙරෙහි ඇති ආශාව. ඉතින් යම් කිසි කෙනෙක්ගේ කාම ගුණයන් කෙරෙහි ඇති ආශාව ශික්ෂණය කරන්න ගත්තොත් ශික්ෂාවෙන් ආණ්ඩුමට්ටු කරගත්තොත් ඉන්දිය দমনය කරගත්තොත් බයලජ්ජාසි කරගත්තොත් එයාට ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ මාය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මායගේ ඉතිරි බලසේනාවල් ටික පේන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ සටනේ සටන් උපක්‍රම සකස් කරගන්න ලේසි. දැන් හරියට හතුරු පාර්ශවයේ බලකන්ද උර පිළිබඳව ඔත්තු ලැබෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය යුද්ධ යුද්ධයක සම්මත යුද්ධයක හැටියක් තමයි හැම වෙලාවෙම හතුරගේ බලය හතුරගේ ප්‍රමාණ කිරීම ඔත්තු සේවාවල් මාර්ගේ ලබා ගන්න ඕනේ. ඒ ලබා ගත්තේ නැත්නම් සටන් උපක්‍රම සැලසුම් කරන්න අමාරුයි. ওই පසුගිය තිබුණේ අපේ සිවිල් යුද්ධයේදී ගොඩක් වෙලාවට ඒ ලංකාවේ සෙබළු සිංහල සෙබළු විශාල ගණන් වලට දෙමළ හමුදාවල් වලට තොරතුරු කික්කා. මට බරපතල වගකීම් ඇතිවෙත් ඒ වැඩේ කරා. ඒකට හරියටම දන්නවා අතින් නැයි ගහන්න ඕන ගැහුවොත් ඔක්කොම හැඳි ගෑවෙන්නම ගහන්න පුළුවන් කියලා. ඒ වගේම දෙමළ රැඳබියන් අල්ලගෙන ඉන්න කට්ටියගෙන් ලංකාවේ රාසතු සේවාවල් තොරතුරු ලබා ගත්තා. එතන අරගොල්ලන්ගේ සැලසුම් වලටත් ගැඹුවා. එහෙමෙන් තමයි ගන්න තියෙන්නේ නැතු මේ සාමාන්‍ය කරලා යුද්ධ කරලා පුළුවන් එකක් නෙවෙයි. අන්න ඒකෙදී ඒ සතුරු බල හමුදාවේ ශක්තිය ප්‍රමාණ කරගන්න බැරි වුණොත් උගක් කරාට යුද උපක්‍රම අසාර්ථක වෙනවා. ඉතින් මේකෙදිත් අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ විශාල කැපකිරීමක් අභිනිෂ්ක්‍මණයක් කරලා මේ කරන වැඩේදී අපේ ගමන ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා ඒ යුද්ධෙදී හරියමාරුයි කියන්නේ සාර්ථකත්වයට යන්නේ අසාර්ථකත්වයට කියලා මොකද හැම වෙලාවෙම යුද්ධ උපක්‍රම දෙපැත්ත මාරු කරනවා ඒ නිසා හරියමාරු සැලසුම් කරන්න ඉතින් අන්න ඒක දැන ගැනීම යෝගාවචරයට තියෙන තදබල කූලක් මම මේ කරන වැඩේ හරිද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා ඉතින් අපිට පුළුවන් එක පැත්තකින් මේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කියලා තමන් තුළ වැඩෙන ඒ ගුණයන්ගේ ක්‍රමික වර්ධනයක් සිදු වෙනවා නම් ඒ වගේම මේ වර්ධනය හරහා තමන්ගේ මානසික ආතතිය එහෙම නැත්නම් අසහනය නුරුස්නා ගති විශාල වශයෙන් නෙවෙයි ටික ටික ටික ටික අඩු වෙනවනම් ඒක එක පැත්තක් අනෙක් එක ඒ සතුරු හමුදාවේ කෙලස් හමුදාවේ මාරපාක්ෂික ධර්ම වල ක්‍රියාකාරීත්වය සතකපටකම් ඒ වගේ තියෙන වංචනික ගති තේරෙන්න පටන් ගන්නවා මේ දෙකම ප්‍රඥාට ගෝචර වෙන දෙක. ශ්‍රද්ධා චරිතයට සමාට අහු වෙන්නේ නැහැ. ශ්‍රද්ධා චරිතයට අල්ලා ගන්න අමාරුයි. ඉස්සරහට යන පස්සේ යන කෙනම තියාට ප්‍රශ්නයක් නෑ. ශ්‍රද්ධාව ඇති වෙන්න තියෙන නිසා කවදාකවත් හෙට්ටු කරන්නේ ශ්‍රද්ධා චරිතය. ඒ කරන දේ කරනවා අන්ධ භක්තියෙන් යුක්තව කරගෙන කරගෙන යනවා. ඔය ප්‍රඥා චරිතය හැම වෙලාවෙම කල්පනා කරනවා මම මේ සා විශාල කැපකිරීමක් කරලා මේ කරගෙන කරගෙන යනකොට මේක ඉස්සරහට දැන පතර දැනන කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ දෘෂ්ටි කෝණයකින් බලනකොට මේ මායාවේ ඒ මාර තේනාටික දැනගෙන ඉන්න එක හොඳයි. නමුත් මේක භාවනාවට නොපෙළඹිච්ච සීල සමාධි ප්‍රඥා වැඩ නොකරන කෙනෙකුට කිව්වොත් එයාට බය පිණිස හිටි. ඒක නා පුදුමාකාර විදියට මේවා ගුඪ ධර්ම කියාවි, গুপ্ত ධර්ම කියාවි, සර්වචන්නාංශිකේ දොස් දකිවි. මොකද ඒක නා තාම පෙළඹිලා නැහැ. මේ Taman ඉන්න අමාරු තත්ත්වේ මොකක්ද කියලා සංසාර බය තේරිලා නැහැ. ඒ වගේම සංසාරයෙන් කොට වීමට කටයුතු කරලත් නැහැ. කටයුතු කරන්න ගියත් පීවරක්වත් තියලා නැති කෙනාට මේ මාය පිළිබඳ ඉගෙන ගැනීමෙන් කිසිම සාන්තියක් සුගතියක් සාන්තිකර තත්ත්වයක් ඉන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකට භාවනා කරලා යම් ප්‍රමාණයකට සීලය අධි සීලයක් කරගත්ත යම් ප්‍රමාණයක චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් කරගත්ත යම් ප්‍රමාණයකට ප්‍රඥා භාවනා අති ප්‍රඥා භාවනා පාඩපත් කරගත්ත කෙනාට මේ මායාවේ වැඩමුළු බලමුළු දකින්නකොට පේන්න පටන් අර ගන්නවා මේක මට නිකන් හැංගිලා තිබුණා මේ වගේ කියලා නමුත් දැන් බලනකොට සරුවචනාංශ කිලිම් මේක කියලා තියෙනවානේ සරුවචනාංශ අපිට සීටි බඳලා පෙන්ලා තියෙනවානේ මෙයා මෙහෙමනේ කියලා අර Tamanට හීනෙන් තොලක රසක් වගේ දෙන්නිච්ච මේ ෂාට මායාවී ගති මේ ලෝකයාගේ තියෙන චපල ගති තමන් තුළ තියෙන එහෙම නැත්නම් මේ නොදැනුවත්වම කෙලෙස් වලට ආවටන ගති ටික ටික පේන්න පටන් ඒක හරීම ප්‍රත්‍යාවෝචනයි. ඒක හරීම ගැඹුරක් තියෙනවා. ඒ වගේම තේරුම් ගත්තට පස්සේ సౌందර්යකුත් තියෙනවා. මේව දැනගන්නකොට අපි මේ දෙකල් දන්නේ නැතුව පිටිය දන්නේ නැතුව නටලා තිනවා. නමුත් පිටිය යට තියෙන්නේ සම්පූර්ණ ඒ උගුලක් තියෙන. ගැස්සුණාට පස්සේ ලිපදියේ ලිපදිය මොළවන තෙක්දී සැලියේ සැපයක් යයි කකුලෝදී කෙලියේ. වතුර රත් වෙනකන් කකුලගේ සෙල්ලම් කරන වතුර රත් වල පස්සේ පෙර දාලා උඩ පැත්ත යනවා. එතකන් දන්නේ මේ ඉන්නේ ලිපක් උඩ කියලා දන්නේ අන්න වගේ මේක දැනගත්තට පස්සේ තමයි තේරෙනවා ඒ දැනුම මම ඉන්නේ මෙන්න වගේ භයානක තැනක අනිශ්චිත තැනක අසුබ තැනක දුක්ඛදායක තැනක අනාත්ම තැන කියලා දැන ගැනීම සටනට පෙළඹෙච්ච නැති කෙනා අන්ධ මන්ද කරනවා ඔබ කියන්නේ ගියාම මේ රැයට කාසල් කණ්ඩ කාලා බුදියන්න හම්බෙන්නේ නැහැ. ඔබ ගැන කියන්න එපයි. නමුත් ඒක දැනගෙන හොයන කෙනාට ඊවැනි ධර්ම දැනගත්තට පස්සේ එයා හරියට හතුරු හමුදාවේ බලකඳ උර බලය වතුර තියෙන්නේ මෙහෙමයි, වෙඩි බේත් තියෙන්නේ මෙතනයි, ආහාර තියෙන්නේ මෙතනයි, සිබලුන් දා ගන්න මෙතනයි, මෙච්චර සිබලු ඉන්නවා කියලා දැනගත්ත වගේ. ඒ අනුව බලනකොට මේ මාර දශමාර සේනා දැන ගැනීම ඉදිරිට යෝගාවචරයකට ආශිංසනයක් වෙනවා. ඉතින් මේ මොගරාජ සූත්‍රයත් ඒ සඳහන් වෙලා තියෙන්නේ කුද්දකනිකායේ සූත්‍ර නිපාතේ පාරායන වර්ගයේ නමුත් මහා වර්ගයට අයිති සූත්‍රයක් තියෙනවා පධාන සූත්‍රය කියලා. අනේ පධාන සූත්‍රයේදී සර්වචන් වහන්සේ මාරයට කතා කරලා මාරයගේ කරට්ටුව කියලා දෙනවා මාරයට. ඔබ දැනගනින් ඔබ මෙන්න මේ 10ක් එක එල්ලම් කරන්නේ. මම ඒව දන්නවා. ඔබ ඇවිල්ලා මට නිකන් කොලේ වහලා ගහන්න එන්න එපයි කියන්නේ. මේ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේදීම දුෂ්කර ක්‍රියා නිමාව සහ සර්වඥතාඥාන ලැබීමට ඔන්න මෙන්න කියලා තියලා මාරයට පෙන්නනවා යාගේ කැරට්ටු මෙන්න මේ මාර්ගේ වැඩ කියලා. අන්නේ සූත්‍රයේදී මේ දසමාර සීනාවල් සංග්‍රහ වෙච්චි ගාථා තුනයි මං කිව්ව ඔයගොල්ලෝ සාදු කිව්වෝ දසමාර සීනාවට තමයි. ඒකේ පළවෙනියම තියෙන්නේ කාමාතේ පටපා සීනාව. මාර්ගයේ ඉස්සරහට පේන්න තියෙන්නේ කාටත් පේන්නේ කාමේ. ඒ කාම ගුණයන් කාම ගුණයන් කියන්නේ ඇහැට විවිධ වර්ණ සටහන් දැකීමේ ආසාව කනට විවිධ ශබ්ද ඇහිීමේ ආසාව නාසයට විවිධ ගන්ධ සුවඳ වර්ග දැනීමේ ආසාව දිවට විවිධ රසමසවුලු රස විඳීමේ ආසාව කායට විවිධ කොට්ටමෙට ඇඳලා යාන වාහන ආදී සුඛභෝගී දේවල් පහස ලැබීමේ ආසාව මේවට කියනවා කාම ගුණ කියලා ඒ වගේම මේ හොඳ රූප තියෙනකොට හොඳ ඇස් දෙකක් මට හම් වෙනවනම් නැත්නම් ඇස් දෙකම හොඳට පේනවනම් ඒක විශාල ලාභයක් ලොකු ගුණයක් පෙරපින් කරුවා වගේ කියලා ඇහැට තියෙන ආසාව ඒ වගේම විවිධ ශබ්ද තියෙනකොට ඔක්කොම අහන්න කන් දෙකක් තියෙන එකේ ආසාව එනත ඒකට ආඩම්බරේ ඒ වගේම හොඳට කන්ද සුවඳ දැනෙන්නේ නැහැ ඒක ඒ ප්‍රණීත භාවයේ නැත්නම් ඒ ප්‍රසාද රූප කෙරෙහි තියෙන මේක මම මාගේ කියා ගන්න ආශාව ඒ වගේම විවිධ රස දන්නා දිවක් රස අඳුරන දිවක් තිබීම පිළිපද ආඩම්බරේම කයට මේ හොඳ පුෂ්ටිමත් කයක් ඇතුව මේ ශීල ශප විඳ ගන්න පුළුවන්කම පිළිපද ආඩම්බරය ආයෝ කොබඩනවා කාම ගුණයට. ඉතින් ඒක අපි ඉස්ලාම දවසෙත් මතක් කරගත්තා. ඒක නිසා සර්වචනාංශේ සංසාරට බැඳෙන නැත්නම් දුකට හේතු වෙන ප්‍රධාන දේ පෙන්වන් තියෙන්නේ තණ්හා. මේ මේ කාමයේ තියෙන ආශාව බැඳගත්ත මීහරකෙක්ගේ බඩ ගන්නවා වගේ හැම කෙනාම මේව ලබා ගන්න ගන්න වැඩි වැඩි සංසාරට බැඳෙනවා. කවදාකවත් ඒවා ඒ කාම ගුණයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ ආදීනව දැනගන්න ගතියක් ඒක කෙලේශයක් බව වැටෙන ගතියක් ඒක මාන බලවේගයක් කියලා වැටයක් කවදාකවත් ස්වයම්භූව තමාට ඒක වැටහෙන්නේ නැහැ කියන එක සර්වචන්සේ දේශනා කරනවා. ඒක වැටහෙන්නේ බුදු කෙනෙක් පාරුණාට පස්සේ. බුදු කෙනෙක්ගෙන් පර්තෝഘോഷය ලබන්න ඕනේ. මෙච්චර ආසාවෙන් මේ හඹකට දේවල් මාර්ගපාක්ෂිකයි. මේවා ඔක්කොම කෙලෙස් දනවන දේවල්. කාමයන් ගුණ වඩා වර්ධනය කරන දේවල් නිසා කාම ගුණ කියලා කියනවා. දෙවෙනි එක අරති උච්චති. අරති කියලා කියන්නේ තමන් ඉන්න මට්ටමින් ඊට වැඩිය වැඩි සීලයකට යන්න කම්මැලි වෙනවා. නැති බැරිකම් කියනවා. අඩිය කියන්නේ ඒ නොකරන්න හේතු කියනවා. ඒ වගේම තමන් අද ඉන්න සමාධිය මීටත් වඩා අනුග්‍රහ කරලා මේක මම අපකප වෙලා තව මේට වැඩි හිත පිරිසුදු කර ගන්න ඕනේ කියන දෙයට බැරි කන් නැතිකම් කියනවා. ඒ වගේම ප්‍රඥා වශයෙන් මේ ෂටගති, මායාවී ගති, වංචනික ධර්ම පිරිච්ච ලෝකයක් මේක. ඕකට පැකිලෙන්න එපා. මේ ලෝකේ කියන්නේ වංචනික දෙයක්. මේ ලෝකේ කියන්නේ ෂට දෙයක්, මායාවී දෙයක්. මමත් එකයි අනිත් එකත් එකයි. කියලා ඒකේ ෂට මායාවී ගති පටහැරලා බලනද අපි හරි පැකිලෙන. නෑ යා මගේ එක්කනානේ අපේ පක්ෂේ එක්කනානේ. ඒ නිසා මං කරපු දෙයක් නෙවෙයි වැරදි දකින්න අපි කැමති නැහැ. මේ නිසා අපිට ප්‍රඥාවේ අධි ප්‍රඥාට යන්න බෑ. මේකට ඉහළට යන්න බැරිකම ඒ කියන්නේ කෙලස් අඩු කරන පැත්තේ ඉදිරියට යන්න වෙන කිසිම බාධාවක් නැහැ. Tamangeema තියෙන නොදැනුවත්කම සහ තණ්හාව දෙක. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා සංසාර ගමනට මේ නොදැනුවත්කම නම් වූ අවිද්‍යාවත් තණ්හාවත් දෙක අම්මයි තාත්තයි වගේ කියනවා. මේ දෙන්න ඉන්න තාක්කල් සංසාරෙම තමයි. මේ මේ දේව මේ වඩන්නේ වවන්නේ පුළුවන් තරම් මායයට ආඩම්බරයක් කෙලේශයක් කියලා නොදැනීම අවිද්‍යාව වශයෙන්ුත් ඒ වුණාට ඔ කවුරු මොනවා කිව්වක්වත් යමක් කමක් තියෙන එකනේ හොඳ රූප තියෙන එකනේ හොඳ රූපට ආශ කරන්න ඕනේ ශබ්දයට ආශ කරන්න ඕනේ රස වින්දනයක් තියෙන්න ඕන ආදි වශයෙන් කියලා ඒවට තෘෂ්ණා කරන එක අම්මයි වා. ඒ දෙක කරන්න බැරි මොකද ආදි කුසලයට අපි හරි කම්මැලි. මේ ආදි කුසලයට කම්මැලි ගතිය කවම කවදාකවත් බුද්ධ ආගමේ උගන්වන්නේ නැහැ. බුද්ධ ධර්මයේ පමණ උගන්වන්නේ. නිසා බුද්ධ ධර්මයේ කියන්නේ ලාමක කුසල් වලට අදින පුළුවන් තරම්. පෙරහැර ඵලයන්, ගෙජ්ජෝර ලපං, කොඩිපදාපං, සද්ද කරපං, ඒව තමයි පුළුවන් තරම් කියන්නේ ඊට වැඩි උසස් එකක් තියෙනවා. ඒක මේට වැඩි කුසල් සිද්ධ වෙනවා. ඕකටත් වැඩි රවුසස් එකක් තියෙනවා. ඊට කුසල් සිද්ධනවා කියලා කිව්වොත් අර බිස්නස් කරන කට්ටියට පාඩුයි. නිසා ආගම කවදාකවත් කැමති නැහැ. තමන්ගේ දායකයා ඉහළ යනවා දකින්න. මොකද ඒව කරන කට්ටියක් දුස්සීලයි. ඒ කට්ටිය අනියමාර්ථයෙන් කාමයේ පස්සේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා සිංහල බුද්ධ ආගමක් කියයි මූලධර්මවාදී කියයි අපි අරත් එක සම්දු කරන්න ඕනේ කියයි ඔව කරගෙන යන්න පුළුවන් මේක කරගෙන ඉන්න ඕනේ කියලා ඒ ලාමක දේවල් වලට අදින ගතිය සම්පූර්ණ ව්‍යාපාරය. ඇත්තටම කියනනම් ඒ ව්‍යාපාරයට තව ව්‍යාපාරකින් ගහන්න බැරි තරම් ඒක බලවත්. එකක් කරතයි Tamanට පුද්ගලිකව යුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. උඹල මොන જાති කරත් ඔය ලාමක වැඩ වෙනුවට වනානක නෑ කුසල් හොඳ දේවල්. නැත්නම් පින් තමයි නමුත් පිනට වැඩිය හොඳ එකක් තියෙනවා. ඊටත් වැඩිය හොඳ එකක් තියෙනවා. ආන්නේ විදිහට අරතිය අධි කුසලයට කම්මැලි නොවීම ගතිය දකින්න නම් පළවෙනි කාමයේ කියන හමුදාවට යුද ප්‍රකාශ කළා යම් සාර්ථකත්වයක් ලැබුවට පස්සේ තමයි යාට මේ අරතිය පිළිබඳව දැනගන්න පුළුවන්. ඕක පිළිබඳව බුද්ධ ජයන්ති බුද්ධ ජයන්තිරත් ඉස්සර වෙලා තිස්කණ වල විතර මතයක් ඇවිල්ලා තියෙනවා පුවත්පත් වල. ඒක ඇති වෙලා තියෙන්නේ පරදින තාලයකට ගිහියෙක් මේ සූත්‍රයේ කොටසක් උපුටලා දක්වලා පත්‍රයේ ලියුමක් කියලා තිනවා බුදුහාමුදුරුවෝ මේ ප්‍රධාන සූත්‍රයේ මෙන්න මේව ගාථාවක් සඳහන් කරලා තියෙනවා අනුමත්තේන පුඤ්ඤේම අත්තෝ මයන්න විඤ්ඤති. ඒ සම්තේ අත්තෝ පුඤ්ඤං තේ සම්තේ මත්තු වත්තු මරහතේ කියලා බුදුරජාණන්සේ මාරට අභියෝග කරනවා. මේ මේ සූත්‍රෙමයි මේ ගාථාව තියෙන්නේ. ඒ සූත්‍රයේ ගාථාව කියවන්නේ බුදුරජාණන්සේට <clears throat> භාවනා කරලා හොඳටම දුෂ්කරක්‍රියා කළා අග වැටෙනවා. එතනින් ගියාම නැගිට ගන්න බැරි වෙන කලන්ත හැදෙනවා. මල පහ කරන්න ගියාම වැටිච්චාම නැගිටින්න බෑ. ඒ බඩේ යන්න දෙයක්වත් නැහැ. ඒ වගේම ඇඟ දුර්වලයි. ඇඟ මෙහෙම හැම අත ගන්නකොට මයිලුත් එක්ක හැම ගලවලා යනවා. බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන්නේ. කෙස් අත ගෑවොත් අතට එනවා. ඒ තරමට නිකන් කෙමෝതെරපි කරපුවාම වෙන්නේ. ඒ දුනාලා කෙමෝതെරපි එකක් දීලා කවුරුත් මං හිතන්නේ. ඔක්කොම මයිල් ගලවන මට්ටමට ගියාට පස්සේ මාර්යා ළඟට ඇවිල්ලා කියනවා රජපෞලෙන් ඇවිල්ලා ඉන්නේ. ඔබ දැන් මරණය පැත්තට 100ට 999 ගිහිලි ඉවරයි. ජීවත් වෙන තාසීන එකයි. ඔබ දැන්වත් ඔය බොරු වැඩේ අතහැරපන්. අතහැර කියලා Brahmacharya රැකපන්. පින් ටිකක් කරපන්කෝ. ඊදනු බලන් ටිකක් හදපන්කෝ. ලින් ටිකක් කපපන්කෝ. මාත් නම් මොනවද කියන්නේ සංවර්ධනය මෙතේලා මාත් නම් කැබිනට් එකට ගිහලා මාර්යා වෙලා කතා කරා. මට පුළුවන් සපෝට් කරන්න. ඒක මම එදත් මම කියන්නේ ගීගිය දාන දවස් වැඩේ කරන්න එපයි කියලා. යන් කියලා. අන්න එතනදී බුදුන් කියනවා මම ඔබට එකක් කියන්නම්. අනුමත්තේන පිපුඤ්ඤේන අත්තෝමයි යන්න විජ්ජති. මේ අනුමාත්‍රෝ පිණින් මට ඇති වැඩක් නැහැ. යේසන්ති අත්තෝ පුඤ්ඤං කාට හරි පින් ඕන නම් උන්ට කියලා කියපන්. මේ පැහැදිලිවම බුදුජාන සඳහන් කරලා තියෙනවා මේ ඉහළට යනකොට තමයි පුදුුවන් තරම් දැනගන්න ඕන අධිකුසලයට කිට්ටු කරන්න. අධිසි අධිශීල ශික්ෂාවට අධිචිත්ත ශික්ෂාවට අධිපත්‍ය ශික්ෂාව තමන්න පුළුවන්කම තියෙද්දී ඒ පියවර තිබ්බේ නැත්තම් ඉතින් ඊට පස්සේ මරණ බැඳේදී කනගාටු වෙන්න වෙනවා. මට හැකියාව තියේදී මම ඒ පියවර තිබ්බේ නැහැ. කියන්නේ නැති වෙන්න ප්‍රධාන හේතු දෙකයි. තණ්හාව සහ විද්‍යාව. අම්මයි තාත්තා. මොකහා කරි කෑදරකමක් තියෙනවා මොන හරි මේ කියන කුණු කන්දලයකට. නැත්නම් අවිද්‍යාව වෙවිලා කියනවා මේ කාලෙව කෙරුවට හරියන්නේ නැහැ. ඒකට මෛත්‍රී බුදුසසුනාසේනකන් ඉන්නොත් දැන් කරන්න පුළුවන් පාරමිතා පුරණ එක. ඌවට යන්න ඕනේ නැහැ, තද බල විදියට යන්න ඕනේ නැහැ කියලා ආවඩායි බොම් කියන්නේ හරියට ඥාන වශයෙන් පහළ වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා යම් කිසි කෙනෙක් කාමයේ පිළිබඳව ආදීනව දැකලා ඒක ජයගෙන නෑ මම මේ පාරේ යන්න ඕන. කවුරු ඔය මොන જાති කිව්වක්වත් මගේ මේ ජීවිතේ ලබු ගැටකෙම් ටිකෙම මට තියෙන මේ කාම ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මම වෙනතට වැඩි සීලවන්ත වෙන්න ඕන. පංචශීල තියෙන මිනිහ අට සීල් වලට යන්න ඕන. අට සීල් තියෙන මිනිහ නව සීල් වලට යන්න ඕන. ඒක තියෙනකන් දස සීල් වෙන්න ඕන. දස සීල් තියෙන මිනිහා සාමණේර වෙන්න ඕන. සාමණේර වෙච්ච එක උපසම්පදා වෙන්න ඕන. උපසම්පදා තියෙන මිනිහා දිගින් දිගටම මේ දුතාංකාදී වෘත සමාදන් වෙලා එන්නේ එන්නේ එන්නේ මේ කාමේ වීලවල හරින්න ඕන. එමෙතෝ කොතනක හරි අපි කන්දනගෙන මිනිහා කූඩාරමක් ගැහුවොත් එම අද මානසිකව තන නතර වෙන්නේ කිය කූඩාර වෙම තමයි. ගත්ත කන්ද ටික ටික ටික ටික ටික කියනවා. එහෙම නොකරනද හරියට කර්ම තියෙනවා. අපි හිට්ටුවන්තියෝ එහෙනම් අපිට තියෙන ඥාන නැත්නම් අපිට තිබෙන කෑදරකම නිසා ඒ ගමන යනකොට নানা ආකාර බාධා එනවා. ඉතින් මේ බාධා හැම එකක්ම මායя ඉද ප්‍රස්තාවක් විදිහට සලකා ගන්නවා ඊළඟ. ඒකට ඉද ප්‍රස්තාවක් නොදී ලතලද වෙලාවේ තල්ලු කරන තල්ලු කරන යන මනුස්සයට මායයක් බයයි. මොන විදියෙන්වත් මාට එන්නේ නැහැ විලි ගන්න. මොකද ඉඩක් දීලා නැහැ. ඒක බුදුරජාණන්සේ කියනවා මේ මේදපාසහණි කියලා එකක් තියෙනවා. මේ මේදපාසහණට හඳේලිය වැඩිච්චාම ඒක පේන්නේ මේ ඌරු තෙල් ටිකක් වගේ. මේ පාසහණි විනිවිදයක්. දැන් ප්‍රසිද්ධයි ඒක මේ මිහින්තලේ තියෙනයි කියලා. මේ මේදපාසහණිය මේ මේ චෛත්‍ය ගාව ඒ ආරාධන කළ ගාව ඒකට හඳ හිලිය වැටෙනකොට වතුර ගලනවා වගේ තෙල් මොහොදු වෙනවා වගේ පේන. ඉතින් ඒ මස් වලට කැමැති තෙල් වලට කැමැති ගිජුලිහිනියා මේක තෙලක් කියලා හිතලා ඉල ගහනකොට කොට කොට වෙලා මැරලා යනවා. කොට හොම්බ බිම වදින ගලේ. ඒ වගේ තමයි අර අරතිය තියෙන චෛසිකේ තියෙන මනුස්සය ළඟට මායя මේද පාසලට ගහපු කවුඩෙක් වාගේ කොට බිම ඇවිල්ලා මැරලා යනවා. මේට පාසනේ ඇත්තටම මේ දේ නම් කවුද ඇරයි යන. ඒක නිසා භාවනා කරන කෙනාට තේරෙනවා නම් එnde ende ende ende ende නීරස ගතිය, කම්මැලි ගතිය, එපා කරන ගතිය තියෙද්දි මම නිත්‍යපතා මගේ පැය භාවනා මං කරනවා. මම නිත්‍යපතා මගේ දක්මන මං කරනවා. මම නිත්‍යපතා ගෙදර දොරේ වැඩ කරනකොට හෝ එතන භාවනා මධ්‍යස්ථාන වැඩ කරනකොට මගේ වැඩ ටික මං කරන මේ කරනකොට හම්බෙන ලාභයක් නැහැ. එක දවසක් ඩිංගිත්තක් භාවනා හරි ගියොත් දවස් 7-8ක් ඊට පස්සේ කම්මැලි වෙන දේවල් වෙනවා. එක දවසක් සක්මණින් කිත්තක් කර ගියාට අනිත් දවස්වල වෙන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵල අපේක්ෂාවෙන් යන්නේ කරන්නේ මේ මාර බලවේගය වැඩ කරනවා. කිසියම් ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ මම කරන්නේ වතක්. මම කරන්නේ සද්ධාවෙන්. මට ප්‍රතිඵල ලැබුණත් එකයි නොලැබුණත් එකයි මම බලනවා මේ පැයක් කරන එක මට පැය විනාඩි 5ක් කරන්න බැරිද? සක්මන කරන එක ටිකක් වැඩි කරන්න බැරිද? එතන ඉදින්දා වැඩ කරනකොට මෙතන ටිකක් තව තිල්ල වැඩ කරන්න බැරිද? මෙතන ටිකක් ටිකක් නිස්සද්ද වෙන්න බැහැ. මෙතනදී ටිකක් සතිමත් වෙන්න බැහැ. මෙහෙම කරලා බැලුවොත් ටික ටික ටික ටික වැඩි කරන්න පුළුවන් ගතියේ මොනම බාධාවක්වත් නැහැ. ඔය පැලිච්චි පොඩි පැලිරක් තිබ්බ තිබිච්චාම ඒ පැලිරට පුංචි කේශ මූලයක් රිංගගත්තොත් ওই කේශ මූලය ඇතුළේ ගිලා අතුපතර වේදිලා වෙනකොට ගල පලනවා. පොඩි පැලිරයි යොණ කරන්නේ. යන මූලත් ඉතාම මෙලෙක්. හරිම බොළඳයි. හරිම තුනි. හැබැයි ගිහිල්ලා ඇතුළ මුල් විහිදුවනවා. විහිදුල වේලිලා වේලිලා වේලලා මේ මුල කෙන්චි වෙලා විතෝර කාලේ මුල් පැතිරිලා මුල ඇකිලිලා පැසක් වහපු ගමන් මෙයා පොඹරනවා. පොඹරනකොට ගලපලනවා. ඒගොල්ලෝ අපි මේ කරන වැඩේ කාන්තෙම තව සුළු වේලාවකින් තව සුළු ගුණයකින් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනය කරන්න පුළුවන්. ඒ දේ නොකරොත් ඒ මායාට ඉඩ ඇඟිලි ගැහිමක් කියලා හිතා ගන්නවා. එතකොට මායා මේ අරති අරහ එතන අධි කුසලයට කම්මැලි වීම හරහා අපිට උපහාස කරනවා. ඒක මම ඊයේ දේශනා ආමාර කරනකොට මම මතක් කරේ. ඒ අධි කුසල කම්මැලි වීම සඳහා අපිට බාධා කරන මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව දුර්වල කරන්න, එයා හිම්බත් කරගන්න, අද අපිට තමා ගන්න තියෙන්නේ තමන්ගේ සිව්පස පරිභෝගයේදී පුළුවන් තරම් මධ්‍යම ප්‍රතිපදාවට යන්න ඕනේ. ඇඳුමක් අඳිනකොට විලිවහ ගන්න ඇඳුමට මිස උෂ්ණ සීතලෙන් මැකීමට මිස මේක තමන්ගේ කාමේ වටන අනුගේ කාම වටන මොස්තර වලට යන්න නරකයි. ගිය ගමන් ඒකෙන් තමන්ට තරම් නොවන ප්‍රතිබිම්බිකුත් ඇති වෙනවා. තමන් දැනගන්න ඕනේ සිවුර සම්බන්ධව භික්ෂුව භික්ෂු භික්ෂුණියක් නැත්නම් ගිහියෙක් ඇඳුවා. ඒ වගේම කෑම පිළිබඳව මේ ජීවත් වෙන්න මොනවද කන්න ඕනේ. හැම මිනිහෙක්ම දවසක් තමන්ගේ ඔළුව විතර බත් ගුලියක් කනවා. ඔච්චරයි ජෝකට ඔච්චර ඕවර් ටයිම් කරගෙන රට රාජ්‍ය වල ගිහිල්ලා ෆ්‍රිජ් පුරවගෙන පාටි දාගෙන දෑතින්ම කන්න ඕනේ එක අතින් කාලා බේරෙන්න පුළුවන්. ඒ වෙනුවට මේක නටන්න පටන් අරගත්තොත් ඒක Tamanට ගැලපෙන්නේ නැහැ. යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ තුන් වේල දෙවේලට බැස්සුවා. පුරුදු කරන්න. කැමැටම ජීවත් වෙන කැම දාස කෙනෙක් ඉන්න ඕන කමන්නේ. සාමාන්‍ය සෞඛ්‍ය සඳහා මෙහෙම කන්නේ කියලා. ඒ වගේම සීනාසන කිව්වම මහා රාජ රාජ මාලිගා පාසාද මොනවාක්වත් දොන්නේ මේ සාරිපුත්‍ර සාංශ මතක් කරේ. මේ ඉඳගත්තාම ධනිස් දෙක දෙමින් නැති මට්ටමේ ආවරණයක් තියෙනවනේ හොඳට මේක ප්‍රධානයේ සඳහා. ඉඳගත්තාම ධනිත් දෙක තෙමෙන්නේ ඔළුව තෙමෙන්න බෑ කඳ තෙමෙන්න බෑ එතකොට ලෙඩ රෝග වෙනවා ධනිත් වලට ඉරිගට්ටියක් ගැවුවට කමන්නේ ඒක තියාගෙන භාවනා කරන එකයි තියෙන්නේ එහෙම නැත්නම් මේ ඔක්කොම හදලා යා කන්ඩිෂන් කරලා සවුන්ඩ් ප්‍රූෆ් කරලා මැස්සෙක් නැතුව මාතුලෙක් නැතුව කුඩල්ලෙක් නැතුව කරන්න හදනවා කියලා කියන්නේ එයා පහඳින්නේ කාමයට තමයි එයා පහඳින්නේ අවිද්‍යාවට තමයි ඒ වගේම බෙහෙත් පිළිකර හොයන්න ගියාම තමයි දැනගන්න ඕනේ ආහාරේ ඒ අවශ්‍ය කරන මේ කෙඳි ආහාර, තිත් ආහාර, පැංගිරි ආහාර එකතු කරලා මේ ආහාරයෙන්ම කතු කයි ටික මුලින්ලයින් කරලා ඔක්කොම පැත්තකට දාලා මේ මදි විතරක් කාලා කවදාකවත් ගොඩේන්න බෑ. තිසසනේ කනකොට ලෙල්ලත් එක තමයි gediye ගන්න උඩ කවදාකවත් කැන්සර් නෑ. උන්ද ෆයිබර් බනනා ෆයිබර් කියලා උන් පාමසින් කියලා කන්න යන්නේ බනනා ෆයිබර් එක ගන්න බනනා පොත් එන්න තමයි. ඇපල් ෆයිබර් කන්නේ ඇපල් ගෙඩියම පොත්තත් එක කන්නේ. උන්න මොකක්වත් නෑ. වල්බල්ලකොට කවදාකවත් ඉතිහාසයේ මේ වෙනකන් කවදාකවත් ලෙඩ පාත්තා වෙලා නැහැ කියනවා. ඒ ගෙදර ඉන්න බල්ලන්ට හැදෙන ලෙඩ බලපුවා කියන් තියෙන්නේ සැපට හදෙයි බලු පැටියේ කාරී සරයි නෝනා ඌට මට වැඩියෙන් ආදරේ කියලා ඒ මනුස්සයෙක් හදන්න කී ගමන් බල්ලා සවුත් වෙනවා. කීකරු කරගත්තම බල්ලා සවුත් වෙනවා. කැලේ දරින්න බෑනේ මොනවක්වත් කරන්න බෑ. කැලේ කවදාකවත් දැකලා තියෙන බෑ ලෙඩ වෙච්ච බල්ලේ. නෑ. උන් දන්න හොයාගෙන කන්නේ. ආන්නේ වගේ මේ සිව්පසෙයිට අපි හරියට ප්‍රමාණ දැනගෙන ඒ කියන්නේ ප්‍රයෝජනේ සලකලා ඉගෙන ගත්තොත් අර්ථිය පිළිබඳ බරපතල ප්‍රශ්නයි. දෙක මේ අර්ථිය පිළිබඳව මීට වැඩිය සිවුම් භාවයක් එහෙම නැත්නම් මීට වැඩිය අතුලාන්තයක් අපේක්ෂා කරන්න පුළුවන් යම් වෙලාවක යෝගාචරය මේ කාම ගුණයන් අත්හැරලා ගිය ගිය අතහැරලා බිනිෂ්ක්‍මණය කළ මේ වගේ දැනට ආවට පස්සේ අර කාම සංඥා වෙනවනේ. කාම ඡන්දේ වශයෙන් gedara තුවල කල්පනා වෙනවා. අතීතේ කල්පනා වෙනවා. අනාගතේ කල්පනා මේ ඔක්කොම කියන්නේ කාම ඡන්දේ කියලා. කියන්නේ එක අරමුණක ඉඳ දෙන්නේ නැතුව විවිධ අරමුණු දිගේ හිත නටවනවා. විවිධාංගීකරණය කරන්න හදනවා. විවිධ රස ඉල්ලනවා. ඒක කාමච්ඡන්දය කියලා කියනවා. අන්නේ කාමච්ඡන්දය ආදී නීවර ධර්ම අපි හිතමු මොනම හරි සම්‍යක් ප්‍රයෝගයකින් නතර කරගත්තයි කිය. ඒතර මේ කාමච්ඡන්දය ආදී විවිධාංගීකරණය නතර වෙනවයි කියලා කියන්නේ එකම අරමුණක හිත හිටිනවයි කියන එක. අරමුණ ඒකත් සංඥාවට වැටෙනවා නානත් පැත්තට යන්නේ නැහැ. නානත් පැත්තට ගිය ගමන් නන්නත්තරයි කියන වචන තමයි තියෙන නානත් සංඥාවට කියන වචන තමයි නන්නත්තරයි කියන්නේ. එහෙනම් හිත වික්ෂිප්තයි. හිත කිසිම එල්ලයක් නැහැ. හැම තැනම දුවනවා. නමුත් ඒ වෙනකොට අපි චිත්තක්ෂණයකට හෝ තප්පරයකට හෝ විනාඩියකට හෝ අපි එක මරමුණ තිබ්බොත් අපිට කියන්න පුළුවන් ඒ වෙලාවේ කාම සංඥාව ඔන්න ප්‍රතිස්ථාපනය කරා අරමුණේ හිත තියලා. එතන මේ අරමුණ කියලා කියන්නේ රූපයකට. කායන පස්සනාවට. මේ විදිහට මේ පළවෙනි වතාවට ලොකු සටනක් කරලා ඒ කාමච්ඡන්දය තලාව බලා රූපයක් පටවේ මේ වායු කොටප ධාතු කියන හුස්ම ටික නැත්නම් පය තිනකොට දැනෙන පාඨවි ධාතු හෝ කරගෙන කරගෙන යනකොට මේ රූපයෙන් අපිට හම්බ වෙන අත්දැකීම අපි කියමු අත්විඳීම කියලා එහෙම නැත්නම් රූපේදී හම්බෙන මේ ඝර්ෂණය කවදාකවත් කාමාරමුණ තරම් රසවත් නැහැ කවදාකවත් කාමාරමුණ තරම් සිද්ද දින ගතියක් නැහැ විචිත්‍ර නැහැ ඒ නිසා ටික වේලාවක් නීවරණ නැති වුණාම නීවරණ නැති කියන ලොකු ජයග්‍රහණයක් ආධ්‍යාත්මික පැත්තේ. නමුත් අය එකම අරමුණේ ඉන්නකොට අරමුණේ පාවෙයි. ඒක මේ බරපතල ජයග්‍රහණකේ ලැබපු මේ දියුණුවක් මේ අරමුණක හිත හිටින එක. මොකද ඇඟට නොදැනී ආනාපානෙම දිගට ඉන්නකොට නිදිමත එනවා. කම්මැලි හිතෙනවා. පාළු ගතියක් දැනෙනවා. නීරස වෙනවා. සක්මන් කරගෙන ඉන්නකොට තනවා අනේ මේ නිකන් එහාට මෙහාට ඇවිදලා ඉන්නකොට වැඩිය හොඳයි වෙන මොන හරි වැඩක් කෙරුවොත් කියලා. ඒ සක්මණේ ඇති වෙන අර නීරස භාවය හිත නන්නත්තර කරලා අපි වෙන තැනකට බැඳලා වෙන තැනකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ආවල් හේතුවට දන්නේ මම ධක්මණෙන් එළියට ආවේ කියලා. පරියන්කේ ඉන්නකොටත් මම නැගිටිපු කොටද කියලා දන්නේ නැහැ. ඒක වෙන්නේ මොකද්ද? විවිධ අරමුණු වෙනවටත් වඩා තමන් ආයාසයෙන් ප්‍රයත්නෙන් මුල් කරගත්ත මූල කර්මස්ථානයේ පිළිබඳව නුරුස්නා ගතිය. මෙච්චර අමාරුවෙන් ඉදිරිපත් කරගත්ත මූණට මූණ දාලා තියාගත්ත ආනාපානෙ නුරුස්නා ගතිය. ඒක මොකද ඒකේ රස නැහැ. ඒකේ ඕජාව නැහැ. කාමේ වගේ නෙමෙයි. ඉතින් ඒ යෝගාවචරය දන්නවනම් මේ විශාල අපාගත වෙන කාම ගුණයන්ගෙන් වෙන් වෙලා කාම තෘෂ්ණාව වෙන කාම සංඥාවත් වෙන් කරලා ඒ වෙන් කිරීම සඳහා මට හම්බෙච්ච ලොකුම එල්ලෙන් හම්බෙච්ච වැල තමයි මේ රූප ධර්මයේ ආනපානේ අනේ මේකට මම ශක්විත රජකෙනෙකුගේ ඔටුන්නක තියෙන මිනිකොණ්ඩලකට වැඩිය. මේක සලකන්න ඕනේ. සැලකුවේ නැත්නම් මම අසත්පුරුෂයි. සැලකුවේ නැත්නම් මම කල්යාණ පුත්‍රජණයෙක් නෙවෙයි. මම මේ අන්ධ පුත්‍රජණයෙක්. ඒ නිසා මේකේ මට ලාභ සත්කාර සිලෝක හම්බ වෙන්නේ නැහැ. මට මේකෙන් කිසි බඩ පෙරෙන්නෙත් නැහැ. මට ගෙදගෙන යන්න හම්බ දෙයක්වත් නැහැ. නමුත් මේක සලකන එක තමයි අර්ථිය කඩනවා කියන්නේ. ඒ නිසා අර්ථිය తీට නොතබා මේ ආනාපානේ තවදුරටත් සියුම් වෙනකම් තවදුරටත් නීරස වුණාට මේ පණවාගේ මේක රකින්න ඕනේ කියලා ඒ පණිවිඩය ඒ යෝගාචරගේ හිතට වදින්න ඒ යෝගාචර ගොඩාක් වැඩි රාශියක් කළ තමයි තේරුම් ගන්න. ඒක පෙන්වන්න භාවනා කරපු කට්ටිය කවුරුත් වගේ සාර්ථක වෙච්ච කවුරුත් වගේ දන්නවා ඥානපානේ ගොඩක් වෙලා කෙරුවයි කියලා ගෙදර යනකොට මොනවක්වත් හම්බෙන්නේ නැහැ. පත්තරේවත් දැකලා තියෙන දානපණ කිරුවයි කියලා Nobel Prize එක දීලා තියෙනවා එහෙම. ආනපණ කිරුවක ලාභයක් හරි සත්කාරයක් හරි සම්මානයක් හරි සීලෝකයක් මෙලුවක් උට දීලා තියෙනවා දිගේ. මොන හරි කුණු අරපයක් හොයාගත්තොත් නම් ප්ලේන් එකකින් ගෙනිලා තැහක්ක් දීලා එවයි. ආනපණ කවුසා ගන්නෑ. ඒ ලෝකේ ආයතනේ Taman සලකන්නේ නැහැ. නමුත් ආනාපානෙ එනවයි කියලා කියන්නේ කාමයේ නෙවෙයි, කාම සංඥාව නෙවෙයි, මගේ හිත පිරිසිදුයි. නීවරණයෙන් තොරයි. එනිසා මම මේ අරමුණ රැක ගන්න ඕනේ කියන හැඟීම දීම සඳහා තමයි ගොඩක්ම කමටහන් සුද්ධ කිරීම කරන්නේ. කවදාකවත් මම අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ කිව්වා වගේ යෝගාවචර කවදාකවත් තේරෙන මේ අරමුණට ගියාට පස්සේ ඒක නීරස වේකාකාරී ගතියකට එනවා නීරස වෙනවා කම්මැලි වෙනවා දන්නේම නැතුව ගැසිලා අවදි වෙන ගතියකට එනවා මේ අර්ථය නිසා තමයි හරි දේ අර කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බට ඌ කැමති නෑ. ඌට ඕනේ අන්ධකාරය. ඌට ඕනේ තෙතමනේ. හොරා ලයිට් දානවට කැමති නෑ. ඌ බල්බ් වලට ගල් ගන්නවා. මොකද ලයිට් එක වැඩි කරන්න බෑ. ඒ නිසා අපේ ඇතුලේ හොරු ටික ඉන්නවා ඇතුලේ. අපේ ඇතුලේ තේ කූඩල්ලා ඉන්නවා. එයාට කොහොම හරි කරලා අපි පිටිය සකස් කරගෙන මේ පීරි තනක් පුදා. මේක පිරිසිදු තනක්. උඹ මෙතන හිටපන් කියලා ඌරෝ ඉන්න જાති දෙකක් වල්ලුර සචීනවරු කියලා ලංකාවේ ක්‍රමයට අපිට කෘෂිකර්ම උගන්වන්නට උගන්වන දෙයක් තමයි මේ වගේ ලස්සන පිටංගඩොල් පිටි එක මෙවයක දාලා ඌරු කොටුවක් හැදුවොත් උන් ටික කාලයක් කරන රත් උණතාවය කියලා ඩක් හැදෙනවා. ලේනතු යනවා. මොකද අසුචි නැති නිසා. උට පස්වල තියෙන ඒ කුණ කණ්ඩෝන. කෑවේ නැත්නම් මේ පිරිසුදු බිමක ඉඳලා පිරිසුදු කෑම දුන්නාම ඌට මේ ලේහිකකමක් හැදෙනවා. ඒ නිසා අපිට උගන්වනවා පැත්තක කොටුවක් හරි ගසලා මේ දිරච්ච පස් කොම්පෝස්ට් එකේ පෙස් දාපුවම ඌ එකට හොම්බෙන් අයින්කොට අයින්කොට අර පස් කැවෙනකොට සක්තුණතාවය නැති වෙන නිසා ඌරට පිරිසුදුකම අල්ලන්නේ නැහැ. ඌරට කහ කනවා වගේ කියලා කියන්නේ කහ කියන්නේ පිරිසුදුකම ඇති කරන්නේ ඌර කවදාකවත් කහ කන්නේ නැහැ. ඒකේ අපි ඇතුලේ ඌරක් තියෙනවා. ඌට කෙලෙස් ඕනෙම මොන හරි දෙයකින් අර පාළුවකට උම්බලකට දාන්න වගේ කෙලස් ටිකක් එනවා. නැත්තම් දවසේ පදම හරියන්නේ නැහැ. ඉතින් මේ කෙලස් හොයනකොට ඒකට තියෙන ඥානයක් තියෙනවා. මේ ඔක්කොම කටයුතු කරන ගමන් තමන්ගේ රුචි ඇඳුම හොයන්න ඕනේ. තමන්ගේ රුචි ආහාරය හොයන්න ඕනේ. තමන්ට රුචි පාසුකම් ටික හොයන්න ඕනේ. තමන්ට රුචි බෙහෙත් ටික ඕනේ. ඒ වයන්ට ඉතින් ඉතින් කවුරුත් වහන්නේ නැහැ මම යන්න බෑ. ඒ නිසා මට වෙනම ඥානයක් ඕනයි කියලා. ඒ ඔක්කොම අරති කියන චෛතසිකේ හරහා ඒක නා කියනවා නෑ මයි ටික මම බැලුවේ නැත්නම් මට කවුරුත් බලන්නේ නෑනේ. නැවත කවදාකවත් කාමයේ කපන දිහාවකට අරමුණු දියුණු කරන දිහාවකට සතිය වඩන දිහාවකට පරියන්කට නැඹුරු වෙන දිහාවට යන්නේ. ඒ නිසා මේ කටයුත්තේදී අරති චෛතසිකයකට කතා කරන්න කිසි කෙනෙක් බණ කියන්නේ ඒක කිසි කෙනෙකුට කියන්න බෑ. මොකද ආදර්ශයෙන් පෙන්වන්නේ නෑ. පෙන්වන්නේම ලාමක කුසලයට අදින කතාවල් තමයි තියෙන්නේ. ඕනේ ජනමාධ්‍යකට කියලා බලන්න ඒ ලාමක කුසල් වල තියෙනවා කිව්වොත් ලක්ෂෙන් දෙකෙන් තමයි මිනිස්සු එකතු වෙන්නේ. ලක්ෂෙන් දෙකෙන් තමයි උදව් ආධාර කරන්නේ. අධි කුසලයකට යන්න ගත්තොත් එහෙම කාටවත් තේරෙන්නේ නෑ. මේවට උදව් කරන්නේ මොකටද? අපි මේ කොටනගිල්ල හදන වෙලාවේ හොඳටම කිට්ටුවන්තේ අපි සම්මාදම් කරේම නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් නිසරණේ කරේ නැහැ. දෙන කෙනෙකුට පාර කරුවා. හොඳටම කිට්ටුවක් දෙකෝ අතවල් බැංකුවේ අපි ඉන්නේ. ඒකේ බෞද්ධ සමිතියක් තියෙනවා. ඒක හරියට මට උදව් කරනවා. ඒ සමිතිය අපි ඉල්ලන්නේ නැහැ. නෑ නෑ ඕකට ඉල්ලන්න එපා. මම ලියුමක් කියලා දෙන්නම්. අසං දාන්නකෝ. ඒකම මහත්ය අසං කරන්නකෝ. අනේ ලියුම දුන්නා. ඊට පස්සේ අර මනුස්සයා ආවෙත් නැහැ, කතා කරෙත් නැහැ. උගව දවසක් හම්බුනේ නැහැ, සල්ලි හම්බුනේත් නැහැ. පස්සේ මම දවසක් කළා හම්බුනාට පස්සේ කිව්වා මාත්‍ය ඔය දාර මොකද ලියම් කසංගන ගියානේ ඊට පස්සේ මොකද ආවේ නැත්තේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ ඉතින් විශේෂම කියන්න දෙයක් නෑ කියලා මං කොයිලේ මුදල් නොලැබුණාට කමන්නේ ඉතින් මාත්‍ය වැටි කරන්න යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මට ඒකත් හිතුණා. පස්සේ ඇත්ත කතාව මම ඒ ලියව දුන්නාට පස්සේ බෞද්ධ සංගමේ සභාපතිකවලු අරණ්‍ය වලින් කවදාකවත් සාසනයට සේවාවක් වෙන්නේ නැහැ. ඒකට අපි කවදාවත් සැලෙන්නේ නැහැ. අරණ්‍යෙන් කවදාකවත් සාසනයට වැඩක් වෙන්නේ නැහැ. මේ කිජ්ජි වල්ලක් නැහැ. බිබෙර ගන්නෑ නේ. මේ කච්චින පින්කම් නැහැ නේ. මේ වෙසක් කියන තොරන් ගන්නෑ නේ. තොරන් කවි කියන්නේ නැහැ නේ. වෙසක් කුඩු සම්දර්ශන පවත්න්නේ අර මාංශය කටි අත දාන්න හිතන මට කියපු කතාවේ වචනාල මම කව සල්ලි නැති වුණා තමස කියපු කතාව නමටයි මම කව යانے යන තැන මම කියනවා මේ කියලා ඒක මේ ලංකාව පිළිබඳ හොඳ කැක්කමක් ඇති දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බෞද්ධ සංගමයක් ඒ නිසා භාවනා කරන්න යනකොට භවනා කරන දිහාවට තමන්ගේ හිත දක්වන ආකල්පය සහ තමන්ගේ කිට්ටුවන් කියව දක්වන ආකල්පය දකින්නකොට බිමට දාපු බල්ලෝ කන්නේ. ඒ තරම් සාසනයක් තියෙනවා. මේක අද විතරක් නෙමෙයි. එදා ඉඳලා අද අද දක්වාම සත්‍ය දිහාවට තියෙන දර්ශනය ඔච්චරයි. ආධ්‍යාත්ම දිහාට තියෙන දර්ශනය ඔච්චරයි. කිසිම කෙනෙකුට ඕනේ නැහැ කිසිම හැම කෙනාට ඕනේ තමන්ගේ මාන්නේ වඩා ගන්න එක. තමන්ගේ මල්ලතර කරගන්න එක. මමත් මිනිහෙක් කියලා පෙන්වන්න සක්කාය දිට්ඨිය වදන එක. නමුත් මේ කාම ගුණ අතහැරලා කාම සංඥාවට පස්සේ නීවරණත් අයින් කරලා මේ ඉස්සරහට යන ආනාපාන දිහා බලාගෙන ඉන්නකොට මොකක්ද හම්බෙන්න තණ්හාව? තණ්හාට කිසිම ආහාරයක් ලැබෙන්නේ නැහැ. මොකද්ද මාන්නේ හම්බෙන්නේ? මං අර ලොකුයි මොකුත් නෑ හුස්ම ගන්න එක විතරනේ. මොකද්ද මේ මම කියලා උඩ කියා පාන දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උගෝදරෙක් හිතෙන් ආවට පස්සේ භාවනාවට හොඳ පිං ඇති කෙනා මෙයා. අන හරිය කෙනෙක්. නමුත් ඉතින් අර තිබිච්ච විචිත්‍රත්වේ නෑ ජීවිතේ දැන්. ඉස්සරහට යන දින ගැම්ම යමේ නෑ. මට පිටින් ඉන්න කට්ටියත් කියනවා අයියෝ ඉස්සර වගේ හරිය නිකම් මේ මේ හේ බාලා වගේ අපිත් එක්ක ඉස්සනම් ඉතින් වරෙන් මචං මාමු දෙනාට හිලෙම ගියා. දැන් ඉන්නේ නැත්තේ මොකද පාටි කරලා දැක්කේ නෑ උක කාලෙකින්. කියලා මේ මිනිස්සුත් පින්නන්නේ නිකන් මැරිච්ච මලකුණක් දිහා බලනවා වගේ මූණ මූණ නිකන් මල ගෙදරකට වගේ මූණ අදාන තමයි කතා කරන්නේ මොකක් කරේ කරදරයක්ද මොකද මේක මාර බලවේගයක් කියලා අපි අම්මා මුත්තා කාලේවත් අහලා තිබුණේ මේක කෙලේශයක් කියලා දන්නෙත් නෑනේ මේක මේක කෙලේශයක් බව තේරෙන්නේ කොහොමඩක්වත් කාමේ නැති කිරීමන පුංචි ප්‍රයත්නයක්වත් ගත්තේ නැති කෙනාට ගත්ත කෙනාට මේක අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවා කාම ගුණයන් අඩු කරන්න හෝ කාම සංඥාවල් අඩු කරන්න යම් සාර්ථක ප්‍රයත්නයක් ගත්ත ඕනම කෙනෙක් දකිනවා අපි අපේක්ෂා කළ තැනින් කවදාකවත් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් අපි නොහිතපු කෙනකින් හම්බෙන්නේ. නොහිතපු වෙලාවක හම්බෙන්නේ. නොහිතපු ප්‍රමාණයකට හම්බෙන්නේ. ඒකත් අහම්බයක්. ඒක නිසා මේ අනුමාත්‍ර වූ පින්කම් පිළිබඳව තියෙන මේ දේශනාව මේ වගේ මධ්‍යස්ථානක භාවනා මධ්‍යස්ථානල කතා කරන්න පුළුවන් වුණාට පන්සලකට ගිහිල්ලා කතා කරුවොත් ඒ පන්සලේ පින් කැටේට පාඩු. ඒ හාමුදුරන්ටත් කියන්නේ නෝ මේ ඊට පස්සේ නාවට කමක් නැහැ. මේ හොඳ බණ හරිසෝ ඒ වුණාට මේ ඊට පස්සේ නාවට කමක් නැහැ කියන්නේ. ඒ නිසා මේ දෙවෙනි මාර් බලවේගය අපිට මේ ලෝකේ ඉඳන් දෙන්නට මේක කියන්න ක්‍රමයක් නැත්තේ නෑ. නමුත් ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි අධි කුසලයට යනකොට අපේ හිත කොච්චර චපලද කොච්චර ෂාටද කොච්චර මායාවිද කොච්චර වංචනිකද කිව්වොත් අපි දහසකොත් එකක් නිදහසට කරනු කියනවා මේ යන්න පුළුවන් පිං ඇති පොඩි පිරිස තමයි මේ පිස්සුව කෙලින්නේ සත්තු මරන මිනිස්සුන දොස් කියන්න බෑ ඒකේ හොරකම් කරන මිනිස්සුන දොස් කියන්න බෑ මේ මිනිස්සු තාම ඇවිල්ලා නැහැ මේ පැත්තට ඒ මිනිස්සුත් එක අපිට ගණන් දෙනවකුත් නැහැ මේක හොම්බකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ බින්ඇති යෝගාවචරයටමයි. කොනහඬම වෙනවා. මොකද මේ දෙවෙනි මාර බලවේගයේ තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ පළවෙනි මාර බලවේගයේ తాවකාලික හෝ එම්බත් කරගත්ත මනුස්සයෙක්. ඉදිරියට යන নানা ප්‍රකාර දේවල් බාධාවල් තියෙනවා. ඔය අබලංගොඩ අන්තමයිති නායක හමුතු ඉන්න කාලේ බෙනීසන් වනේ කට්ටායමක් ගිහලා තියෙන නිසා හම්බ වෙන්නේ. මම ගියේ නෑ උනාට පත්තර දාලා තියෙන මම ගියයි කියන එක. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පින්කම් දහම් කටයුතු කරන්න ගියම හරියට මාර බල දෙනවා කියන්නේ. වරකම් කරන මිනිහට වැඩිය දන් දෙන මිනිහට බාධාව. සතුම් මරන මිනිහට වැඩිය සිල්වන්ත මනුස්සයට හරිය කරදර. භාවනා කරන මනුස්සයට අම්මෝ ඔක්කොම ලෝකෙනති කරදර එන්න පටන් ගන්නවා. ඒ සංජි කියන තිනයි කියෙම තමයි. ඉතින් මේ මොකද මේ අපේ මායාට විරුද්ධව කරන හටනකද මේක ඉදිලා ඉන්නේ. ඒක ලියසන්ති බොහොම ලස්සනට තීර්ණාත්ම නිගමනාත්මක ප්‍රකාශ කරලා තියෙනවා මාත්‍යෝ දානෙටත් සීලෙටත් සමාධියටත් මාර්බලයක තිබුණාට විපස්සනාට කවදාකවත් නැහැ මොකද අපි දැනගෙන යන්නේ අපි දන්නා මෙන්න මෙතෙන්දි මෙයා මේ දෙල්ලම දානවා ඒකයි බුදුහාමුදුරුවෝ අපට උගන්ලා තියෙන්නේ ඔබ කාමයට එක වැඩ කරලා බලපන් සාර්ථක වෙච්ච ගමන් ඔබට එපා වෙයි ඔබට කම්මැලි වෙයි ඒක දෙවෙනි මාර්බලයකට මුහුණ දෙන්න වෙලාව නිසා පස්ස ගන්න එපා කැසපට වහගන්න ඉස්සරහට බලයන් ඒ අර්ථිය මතුවෙන වෙලාවේදී Taman එක කියවන්නෙම පෙරදිලක් විදියට. Tamanට තේරෙන්නෙම වැරදිලක් විදියට. Tamanට තේරෙන්නෙම පසුබෑමක් විදියට. Tamanට තේරෙන්නෙම දමල කාලා කියන හොඳයි කියලා. ඉතින් බලදැයි සත්පුරුෂයා සත්පුරුෂයා කවුද කියලා. එසින්ද බලන්න පුළුවන් අන්ධ පුත්‍ත්‍යය කවුද, කල්යාණ පුත්‍ත්‍යය කවුද කියලා. එන්නේ මේ හරියට යනකම් ආශ්‍රය කරන්න ඕනේ මිනිස්සෙක් භාවනා කරගෙන යනකොට එයා තමන්ගේ ලැබෙන භාවනා අත්දැකීම් මේ කාම ගුණයන් අනුව විනිශ්චය කරන්න යන්න බෑ වෙන දෙයක් කියන්නේ තමන් මේක හරි ගියා වැරදුනා කිව්වොත් කියන්නෙම තණ්හාව අනුව මැනලා කියන්නෙම මාන්නය අනුව මැනලා කියන්නෙම දෘෂ්ටි අනුව මැනලා හැබැයි ඒක මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තම යෝගාචර පේශක් එක මෙහෙම පොඩ්ඩේ බණ කියන පොඩ්ඩේ කපලාන් සුද්ධ කරන පොඩ්ඩේ සාමක භාවනා කරගෙන යනකොට මේ පිළිසෙට මේක තේරුණේ නැත්තම් භාවනා කරනකොට නීරසකමක් එනවා භාවනා කරනකොට පාවෙන ගතියක් එනවා ඒකේ දෝෂේ භාවනා කරන යෝගාචරයේ බණ උගන්නන හාමුදුරන්ගේ දෝෂේ කියලා තියෙනවා යෝගාචරයට කවදාකවත් මේක තේරෙන්නේ නැහැ එයාට තේරෙන තාලට තේරෙන වෙලාවට කියලා දෙන්න ඕනේ මෙහෙම කම්මැලිකමක් එයි. ඒක උඹේ දෝෂයක් නෙමෙයි. ඒක සීලෙන ජීවීමක් නෙමෙයි. මේ භාවනා හරියන බවට ලකුණක්. ඒ නිසා උඹේ ව හරි වැරදි බලන්න යන්න එපා. විනිශ්චය කරන මට වෙනදී කියපන්. එතනයි කමඨාන සුද්ධ වෙන්න අද කමඨාන් දෙන මිනිස්සුන්ට තියනවාද කියලා බලන්න මෙහෙම පිරිසුදු දර්ශනය. කමඨාන් දෙන ගුරේකට මෙහෙම පිරිසුදු දර්ශනය. එයා කරන්න හදන්නේ ශිෂ්‍යව සතුරු කරන්න හදනවා. ඔයාට භාවනා කරුවොත් එහෙම අරක හම් වෙනවා මේක හම් වෙනවා අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා මේ යන නාටකමේ බලනකොට මාර්යා හිකි හිකි හිකි හිකි හිකි ගාලා හිනායි. පොලොප්පල පොලොප්පල පොලොප්ප ගන්න අනේ ගුරක් දෙනවා ගෝලියොත් යනවා පොලිමේ යන්නේ මොන හරි අතවාසියක. ඒ නිසා අරතියත් එක වැඩ කරන දැනකට හරියන්න ඕනේ. හරි ගියොත් වැරදුනා වැරදුනොත් හරියන්නේ. වැරදිද්දිත් පරදිද්දිත් එපා වෙද්දිත් හරියට නිතිපතා භාවනා නිතිපතා භාවනා කරන මිනිසයාට සක්‍ර දේවේන්ද්‍රයන් වඳිනවලු පන්සිල් රකින්න මිනිහට බ්‍රහ්මයෝ දිවිගොල්ලත් වඳිනවා මේ මිනිසා මේ කරන වැඩේට ඒක නිසා සර්වචනාංශය ඔය කංජනීය සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සති නාවිජානාමි යම් පිනිස්සය ජායති කියලා දිව්‍ය බ්‍රහ්මයෝ සත්පුරුෂයාට වදිනවා කියලා. අනේ මේ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා. අනේ මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. ඇයි යා භාවනා කරන්නේ ඇයි කියලා එමියා දන්නේ නැහැ. අරක ඊළඟන මේක ඊළඟන නෙවෙයි භාවනා කරන්නේ. යා භාවනා කරන්නේ භාවනා කරන්න ඕනේ මට මේ ධ්‍යාන ලැබෙන්න ඕනේ මාර්ගඵල ලැබෙන්න ඕනේ අභිඥා ලැබෙන්න ඕනේ මට මේ රැස්වි දෙන්න ඕනේ මට උඩින් යන්න ඕනේ වතුරේ පාවෙන්න ඕනේ ඒ හැම දෙයකම තියෙන්නේ අසත්පුරුෂ ගතිය. මිච්ඡර උතුම් නෛර්යානික සද්ධර්මයක් බඩ වඩා ගන්න ලහපෙට සත්කාරයට සහ ගන්නවා. ඒ නිසා කරනවා නම් සාසනික වැඩ දෝතිම්ම කරන්න වමතින් අල්ලන්න එපා. බැන්න එහෙනම් නොකරන එකයි. මේකත් එක්ක දෙල්ලක් කරන්න බෑ. ඒ මොකද ਸਰවචන් මේක මැප් එක ඇඳලා පෙන්නලා තිනවා ඔබ යන ගමනේ මෙන්න පළවෙනියට හම්බෙන්නේ ඔබට කාමේ. ඔබ ලොකු කැපකිරීමක් කරලා ගියාට පස්සේ ඔබට නීරසකම එනවා. කම්මැලිකම එන එක ස්වභාවයයි. මොකද කාම ගුණයන් සහ කාම සංඥා වගේ නෙවෙයි රූපේ. ඊට පස්සේ රූප සංඥා වෙනවා. රූප සංඥා කියන්නේ භාවනා කර කර යනකොට තමයි පේනවා එක පැත්තක් රත් වෙනවා. අනිත් පැත්ත හීතල වෙනවා. හෙල්ලෙනවා. පැද්දෙනවා. ඒ හොඳටම දන්නවා මේ හුලකට නෙවෙයි. ඇතුළෙන්ම එන සංඥා වගේ එකට. නා කෝඹි දුනා වගේ තේනවා, වහිනා වගේ තේනවා. නලියනවා තේරෙනවා ඉදිකටු දුවනවා උණුසුම් බුබුළු නගිනවා සීතල බුබුළු නගිනවා තඩිස් වෙනවා ඇකිලෙනවා ඒකට දන්නවා පැහැදිලිව මම මේ ඉන්නේ මේ ගියක් ඇතුලේ වහිනව නෙවෙයි මෙතන කෝපි නෑ ඒ වුණාට නෑ බෑ කියන්න බෑ වෙනමම සංඥා වර්ගයක් එනවා ආනෙව එනකොට යෝගාවද ඉන්න එනම් මගේ සීලෙ මොනවාගේ අඩුපාඩු වෙලා වෙන්නේ එහෙනම් මගේ පරණ කර්ම දෝෂයක් වෙන්නේ නැහැ. එහෙනම් මගේ ගුරුවරට තේරෙන්නේ නැහැ වැඩි. එහෙනම් මට අහුවෙච්ච අරමුණු හොඳ නැහැ. ඇත්තට මේවා හොඳ නිසා තමයි මේක ඉන්නේ. නමුත් ඒන එක මන්දෝත්සාහය කරවන සුළුයි. හරියට පෙත දන්නේ නැතුව ගියොත් මන්දෝත්සාහය කරවන සුළුයි. ඒ නිසා යා <clears throat> සුතමේ ඥානෙ දන්නේ නැත්නම් අඩුගානේ සුතමේ දාන්නේ ඥානෙ දන්න ගුරුවරයෙක් අසුරු කරන්න ඕනේ. ඒ ගුරුවරට කතා කරලා ඒ කමතාන සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කෙරුවේ නැත්නම් අපි ලාභයට සත්කාරයට සම්මාන සීලෝ කමතාන සුද්ධ කරන්න ගියොත් ඒ මනුස්සයාට හැම ඉදිරි ජයග්‍රහණයක්ම වෙන්නේ වැරදිලක් විදියට. හැම කම්මැලිකමක් නීරසකමක්ම වෙන්නේ පෙරදිලක් කියන. නමුත් අනිවාර්යයෙන්ම ඒ කාමයේ අයින් කරාට පස්සේ ඊගාවට එන්න තියෙන්නේ අර්ථිය තමයි. අර්ථිය කියන්නේ මේ හේ බාණ ගතියක් වෙනවා. හැබැයි ඒකෙදි වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි නිතිපත හරියට බාහනකට වාඩි වෙනවා. නිතිපත සක්මන් ටික කරනවා. ඒ කටයුතු කරනවා නම් ඒ මනුස්සයා ගාව තියෙනවා ඒ අර කඩාගෙන ආජානීය පුරුෂත්වය. එහෙම කරනකොට තමයි දිව්‍ය භක්මේ වඳින්නේ. ඒ ලාභ සත්කාරට දුන කට්ටියට නෙවෙයි. ලාභ සත්කාර නැතුව නෙවෙයි. අනන්ත හම්බෙල නමුත් ඒ ඔක්කොම අතුරු ඵලයි කදාකත් ඉස්සරහින් කියන්න එපා. ඊට පස්සේ තතියා කුප්පිපාතාස පිපාසා ඊට පස්සේ බඩගින්නයි පිපාසයයි එතෙන් කැමෙන්ට තියෙන රුචිය. මේ මුඛකින් හරි මේ ඉදරන් මේ මේ සන්තරපණය කරන්න තියෙන ආශාව කැමෙන්ට තියෙන ලෝල්කම හරහා එන්නේ තියෙන්නේ. නිසා භාවනා කරනකොට අර පැත්තෙම තිර කරනවා මේ පැත්තෙම තිර කරනවා අරකට කරනවා මේකත් කරනකොට අපි අර මම හිතන දවල් ප්‍රශ්න විදිහට අපි සාකච්ඡා කරා. දිවටික් හිතුවක්කාර වෙනවා. දිව දෙපැත්තකින් හිතුවක්කාර වෙනවා. එකක් කැමට අනිත් එකට කයි වඩුවට. දෙකටම දිව. දුවට මතක තියාගෙන ඉන්න ලස්සන රූපයක් බලපන් කියලා බුදුහාමුදුරුවෝ අපිට අපේ කයට ඇස් දෙකක් දීලා තියෙනවා. හොඳට ගන්න බලපන් කියලා නාස්පුඩු දෙකක් දීලා තියෙනවා. හොඳට අහපන් කියලා කන් දෙකක් දීලා තියෙනවා. වැඩට අත් දෙකක් තියෙනවා. ගමන් යන කකෝට යත් නමුත් වැඩ දෙකකට එක කටයි. ඛණ්ඩයි කතාන්නේ. ඒකෙන්මයි අපාගත වෙන්නේ. ඒකෙන්මයි අපාගත වෙන්නේ. ඒකෙන්මයි ලෙඩ වෙන්නේ. ඒකෙන්මයි උසාවියන්නේ. උරුසහක් දෙන්නේ. ඒ නිසා කට පරිස්සම් කරන්න බැරි නම්. ඊනදී යෝගාචර කරනවා. අපේ තේරවාදයට හරියට බයිනවා මහායානේ කයිවාරු වැඩි කියලා. මහායානේ මොනක් කන්නේ කමටහන් සුද්ධ කරනකොට කන් රත් වෙන එකක් ගහලා කියනවා එච්චරයි. භාවනාත් එච්චරයි කමටහනත් එච්චරයි. සෙන් මාස්ටර් කෙනෙක් කාට ගියාම වැඩි කතා මේ වගේ බණ කිය මම මොකක්වත් නැහැ. හොඳ දෙනවා ප්‍රහේලිකාවක් අතර බලපන්. ඒක මිනිස්සු ගියාලු සෙන් මාස්ටර් කෙනෙක් කාට. උද්දටම ප්‍රසිද්ධයි. ඊටසේ කිව්වලු හරි. මේන මෙන්න මේක භාවනා කරන අවුරුදු 7ක් ගියාට පස්සේ තමසර වචන දෙකක් කතා කරතේ. ඒත් දිගටම නිශ්ශබ්ද භාවනා කරන්න කිව්වා. අර මනසයි කරන්න දෙයක් නැහැ. ඉල්ලගෙන ගත්තා. ඉන් මාස්ටර් ඉතින් ඒ නිසා බොහොම ආසනෙන් අවුරුදු 7 ගියා ලෙවල් ඇහුවට මොනවද කතා කරන්නේ? more food කිව්වා. අවුරුදු 7ක් ගියාට පස්සේ කැම ටිකක් දෙන්නේ. ඌ එතකන් ඉඳලා තියෙන බඩගිනි. දෙන්නේ නැහැ. ඒකට අඩු කරන රැට නොකා ඉන්නවා. එතකොට යුද්ධේ. එතකොට යුද්ධ හොගදිරේ ප්‍රශ්න අහන මේ රැට නොකා සිටීම සීලයත් අතර තියෙන ගැටුම මොකක්ද? මේ රැට නොකා සිටීම සතියත් අතර තියෙන ගැටුම මොකක්ද? මුංග දන්නවා අතනේ තද කරන මෙතනින් කඩලා යනවා. ඒ නිසා මාර බලපෑයක් වෙන්නේ දිව පිනවීම. මේ දෙකේම තද කරගෙන යන්න ගියොත් සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න මනසක් නැති වෙනකොට පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. ඇහත් එහෙන් සීමා කරන රූප බලන්නද? කනත් එහෙන් සීමා කරන පුළුවන් තරම් නිසද්ද වෙලා. නාසයට ගඳ සුවඳ පුළුවන් තරම් අඩු කරනවා. ජීවිතත් ජීවිතේදී උඟක් අමාරු කතා නොකරයි කියලා. ඊට පස්සේ කායල තියෙන පහසත් කවුරු හරි දෙන්න ගැඳක පුදියා ගන්නවා. තම්බලා දෙන බතක් කාලා ඉන්න ගියාම මේ මනසට තේරෙන්නේ මේ මොකටද මෙච්චර මේ හිර කරන්නේ මොකටද මෙච්චර මේ තද කරන්නේ කියලා. ඒ කොහෙන්ක භවනා ක්‍රමේදී හරියටම කතා නොකර සිටීමට හරියට උපදෙස් දෙනවා. ඇත්තට මේක නිසා උඟ දෙනකොට ලොකු ආදර්ශයක් කරගන්න පුළුවන් යෝගාවචරයක් විදිහට ගියාම ඒක මහත්කීක පිළිබඳව තියෙන නුගුණයක් කතා කරා. සමාජයේ කොහෙන්ක කමිටු ගිය කෙනෙක්. එයා කියනවා මේ බටහිර එක්කෙනෙක් බුද්ධාගමකට දන්නෙත් නැහැ, කර්ම සහ කර්මඵල දන්නෙත් නැහැ. දවස් 7ක් કોઈ එකක මිලිලා කතා නොකර ආව දවසේ ඉඳලා කතා කරන්න බැරුව ගියා. මුලියට ආපු ෂොක් එක නිසා. ඊට පස්සේ ජීවිත ඉවරනකම් කතා කරන්න බෑ. ඊ තරම් මේක පුරුදු කරලා තියෙනවා. ඔබ මෙතන මාන බල වේග වෙන්නේ කුප්පිපාසා. කුප්පිපාසා කියන්නේ පිපාසාව සහ බඩගිනි. ඒකයි සරුවචනාංශය අවුරුදු 7ක් පුරුදු කරේ. පවත්ත බල පෝචීව. මේ රජගෙදර රජ කන්‍යාවෝ රාජපෝජන රත්තරන් වාජිනේ කෙනාලා පූජා කරපු මිනිස්සයා අන්තිමට පිටපාති වලක් කළා ගහකොළ වාඩි වුණා මේ ගහේ හැවනල්ලට වැටෙන අතු කොළ ඉටි මල් ඔක්කොම කනවා ඉන්නේ යාට මොනවක් කන්නේ පවත්ත බලබෝචි ඊට පස්සේ එක මුං ඇටෙන් ඉන්න බැරිද එක හබෑටින් ඉන්න බැරිද කියලා අඩු කරලා අඩු කරලා අඩු කරලා උත්සාහ කරලා බැලුවා මේ කැමරේ තියෙන සම්බන්ධය එහෙම දුෂ්කර ක්‍රියාවක් නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. දුෂ්කර ක්‍රියාව නෙමෙයි මේ කෑම පිළිවදෝ මෙච්චර ව්‍යාපාර කරන්න එපා. මෙච්චර භෝජන සංග්‍රහ වලට කරන්න යන්න එපා. ඒක පිළිබඳව සීමා කරන්න ඕනේ. අනිත් එක තීරණය කරගන්න ඕනේ. භාවනා කරගෙන යනකොට මේ පැත්තේ කොයිද මිල්ලක් එන්න පටන් ගන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලගේ බර ගාණක් දී වැඩියා. මොකද හරකෙම හුව නිසා මේකෙන් පටන් ගන්නවා. ලෝතරන් සීනි කයි. ඒකත් නැත්නම් මොකද ජීවිතය? සීනි ටිකක්වත් නැහැ. හරකත් නැහැ මේකත් නැහැ සීනි. ඉතින් මෙච්චර කල් දන්නේ නැහැ මේක මේ මාර බලවේගයක් වෙනවා. ඒ කියන්නේ මේ බඩගින්න. අපි දන්නවා මොකද ලෙඩේ, බඩේ ලෙඩේ, කවුද ලෙඩා, පපා රටේ ලෙඩා, බඩේ තමයි වැඩේ තියෙන්නේ කියලා. ඔක වරද්දගත්තොත් ගියා. බඩ වරද්දගත්තා නම් හොඳට මොනම භාවනාවක් කරන්න. ඉන්දියන් නැත්තම් බඩගිනිය කාපු දෙය තිරවන්න නැත්තම් අභව්‍යයි භාවනාව. නමුත් හරි හොඳ ජීවර ශක්තියක් තියාගෙන මොන දේ වුණත් තමයි කාලා වැඩ කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මං කියනවා ඒක පෙර පිටක් කියලා. ලැබිච්ච දෙයක් කාලා තමයි ගත කරන්න පුළුවන් නම් ඉතින් බැරි නම් ඒ මනුස්සයන්ට අනුකම්පා කරන්න ඕනේ. ඒක ලොකු පිටක්. හැමෝටම මේක හම් වෙන්නේ. ඒ නිසා අනුන්ගේ බඩගිනි දුකට දෙන්න පුළුවන් තරම්. කවදාකවත් කෑදර කරන්න එපා. අනුන්ගේ බඩගින්න නිවන්න ඒකල මතක තියාගන්න මේක මේ දුක් ගින්නක් නෙවීම හරහා මටත් මම කවදා හරි බණක් පහනකට කරන්න ගිය දවසක ලද්දදී ලදයම් දෙයකින් සතුට වෙන ආහාර වේලකින් සතුට වෙන ගතියට ආවනම් ඔය ඔය ජාත්‍යන්තර ආහාර සමාගම් වලට බම්බු ගා ගන්න කියලා අපේ අලපතල දෙල් කෝස්ටල් වලින් යපේ යපෙන්න පුළුවන්. ඒක කියන්නේ ABCD ආර්ථිකය කියලා. අල, පතර, කොස් දෙන්න. කිසිම බාහිරක රැඳිලක් නැහැ. විතර දොරේ අලපතර කොස් ඉතිලා වලත්තා තම්බන කා ඉන්නවා. ඔය ආර්ථික විද්‍යාඥයෝ ඩබල් මොනවාද ඩබල් ડોක්ටර්ස්ලා අතර මොලකාර මොකෙක්වත් දුන්නේ නැහැ. උන් ඔක්කොමලා ඉන්න තියෙන්නේ මේ ABCD දන්නේ නැත්තම් තමයි. ABCD දන්නේ මිනිහට මොනක්වත් බය නැහැ. අපේ අම්මලා තාත්තලා කියන්නේ ඒක නෑ ඉස්සල්ලා. එතකොට තම්බර දැන් මොනද දැන් තම්බන කෑව වැඩ කරගෙන ගියා. ඒසය කුප්පිපාසාවත් එක්ක වැඩ කරනවා කියන එක සංසන්දනය නම් කරන්න එපා තව කවුරුත් එක්ක. ඒක කරන්න බෑ. ඒක කරන්න පිං ඇති කෙනෙකුට පුරවන් කරන්න බැරි කෙනෙකුට අමාරුයි. ඒකට යාර කරන්න දෙන්නේ ඒකට පිළියම් කරගෙන මේ ඇඟලෙට කරගන්න එපා. නමුත් හොඳට මතක තියාගන්න භාවනා කරන්න යනකොට අනිවාර්යයෙන්ම සාරිපුත්තු සාන් සඳහන් කරලා තියෙනවා චතුත්තම් පංච ආලෝපේ අබුත්වා උදකම්පීවේ. බත්පතේ තව පිටු හතරක් පහක් තියෙද්දි නතර කරලා වතුර බීපන් කියන. එත්ත කපල කන්න එපා. හරි එක මිනිස්සෙක් ඇත්තම ගෙදර කියලා ඇවිල්ලා වෙද මහත්තයෙක් ගාන කියලා කිව්වලු වෙද මහත්තයෝ මේ මේ ඉස්මෘතාව. බඩ පිළිලා වැඩි වෙලා. ඒ තුන්තම හරි අමාරුයි. ඊපස්සේ කිව්වලු ඕකට කරන්න දෙන ඇඟිල්ල ගහලා වමනේ කරන්න ගන්න. ඒ තමයි ඇඟිල්ල ගහට ඉඩක් තිබුණා නම් ඒකටත් අපුල් කේස් 30ක් කනවනේ. ඇඟිල්ල ගහන්නත් දෙයක් නැහැ ඒකට. ඒ වමනේ කරන්න බෑ. ගොඩනෙක් බාහිර මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ඒව බලාපොරොත්තු වෙනවා. ඇඟිල්ල ගහන්න ඉඩ තියෙන තරම් හම්බ වෙයි කියන. ඒ නෙවෙයි බාහිර මධ්‍යස්ථාන කියලා තමයි හම්බ වෙන්න බලන්න ඕන. Tamanට ප්‍රශස්ත ආහාර වෙල මොකක්ද කියලා දැනගන්න. මේකට බුදුරජාණන් වහන්සේගේ ඥාණයක් කියනවා. අසලොච්චන ධර්ම වල භෝජනේ මත්ඤ්‍යතා ප්‍රමා ආහාරේ ප්‍රමාණ දන්න ගතිය. බුද්ධ ඥානය. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මුළු ජීවිතේ පුරාවට පරිශ්‍රණය කරන්න ඕනේ තමන්ට ගැළපෙන ආහාර වේල මොකද්ද කියලා. නමුත් ඒක පටලවා ගන්න ප්‍රමාණයෙන් අපිට තේරෙන්න බලන්න පුළුවන් කලාතුරකින් කෙනෙකුට තමයි Tamanට ප්‍රශස්ත ආහාර වේල මොකද්ද නැත්නම් සප්පාය ආහාර වේල මොකද්ද කියලා තේරෙන්නේ. ඒකෙන් පේනවා මායя කොච්චර පැතිරලා ඉන්නවද කියලා. කෙලස් කියන එක කොච්චර පැතිරලා තියෙනවද කියලා. ඉතින් පුළුවන් වෙයි කියලා හිතනද මේ ජාතික ප්‍රතිපත්තියකින් මේව නතර කරන්න. කද්දාවත් බෑ. ඒක තමන් පරිත්‍යාග කරගන්න. ඒක අම්මලා තාත්තට බඳ වැඩක් නෑ. ලද්දදීන් සතුටු වීම. සන්තුෂ්ටෝති ඊතරීතර පින්ඩපාතේන ඉතරි ඉතරි පින්ඩපාත සන්තුත්ති ආච වර්ණවාදී නේවත් දුක්ඛං සේචිනෝ පරමම්බේති සෝ ඊතත් දක්ඛෝ අඩලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ බික්ඛු ඕරාණී යග්ගඤ්ඤේ ආර්ය වංශේටිතෝ ඔබට ආර්ය වංශයට යන්න ඕන නම් සන්තුට්ඨෝදී ඉතරි ඉතර පින්ඩපාතේ නමුත් ලතයන් පින්ඩපාතයත් නේ සතුටුයක් ඊතර ඊතර පින්නපාත සන්තුට්ඨය ආයශ වර්ණවාදී. ලදයන් පින්නපාතිකෙන් සතුටු වීමේ ಗುಣ කතා කරපන්. ප්‍රසිද්ධිය කියපන්. ඒක කොවිතරක් කරනවා නේ ඕනෙම කෙනෙකුට කියන්න ඕනේ. අරක නෑ මේක නෑ ලුණු නෑ උඹලකට නෑ තියෙන එක නෙමෙයි තියෙන එක කාලේ හිටපන්. ඒකට කියන්නේ ලදයන් දෙකකින් සතුටු වීමේ ಗುಣ කතා කරනවා. ඉතරීතර පින්ඩපාද සන්තුට්ඨිය නේව අත්ුක්ඛංසේටි මට නම් පුළුවන් ඕන දෙයක් කිය පින්ඩ උඹට බෑ කියලා කවදාකවත් කාටවත් පහත්තල කතා කරන්න එපා නේව අත්ුක්ඛංසේටි නෝපරම්මම් බේති ඊවනුච අරක හොයනවා මේක හොයනවා කියලා පහත් කරන්න යන්න මේක කැම පිළිබඳව කතා කරනක ශිෂ්ටාචාර නෑ තමන් ඒකට සතුටු වෙන්න ඕනේ සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඕනේ තව කෙනෙක් එක තව කුරුතු කරලා නැත්නම් ඔයාලට මොනවද අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මෙහෙම කරගන්නයි කියලා උදව් කරනවා මිසක්කා ඒ මනසට කැම සම්බන්ධව ආඩපාලි කියන්න නරකයි. සෝහිතත්ත දක්කෝ අන්නේ ආහාරයේ මත්ඤ්‍යතාවය දැනගැනීම පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ. ඒක නිකන් හම්බෙන එකක් නෙවෙයි. අද වටේ රටවල 140කට වැඩි ඔබේසිටි මහතයි. ඉස්කෝලේට ගිහින කැම දෙන්න දෙමව්පියෝ ගිහින කැම කන්න දෙන්න ඉස්කෝලෙන් කැම එකක් හදලා දෙනවා. ඒ තරම් කාලා වැඩි ඒ කොච්චර කෑවත් කොයි වෙලාවෙත් වැඩේ කරනවා. සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුචියෝ කියලා අපි සින්දුවට තියනවා. ඊට පස්සේ සිංගප්පූරුවේ පැය 24ම හොටල් ඇරලා. කනම තමයි වැඩේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? 110ක් විතර ඉන්න ලෝකයා 190ක් විතර ආහාර කනවා. අර ඊටු 190කට ඊටු 110 උලා කන්න ජීවත් වෙලා තියෙනවා. මේ විදිහට මායя වැඩ කරනවා කියන එක මේකට කියන්නේ ආර්ථික විෂම විදියේ මේ ඇති වෙන දුෂ්කරතාව. අපේ සිංහල කමිට මුත්තේට්ටු ගේකට ගියාම අපේ සිංහල කමිට කමතකට ගියාම ඉන්නේ ඔක්කොටම බෙදනවනේ. ඉවරයි. අපේ සිංහල ගමක කවදාකවත් බඩගින්නේ මැරලා නැතිලු. රොබර්ට් ටොක්ස් කියලා තියෙන වාර්තාව පොතක මේක ඉතාම දුප්පත් රටක්. කවදාකවත් බඩගින්නේ මැරෙන්නේ නැහැ. දෙන්නේ අහලකම් හතකයකට බැටගින්න බැරෙන්න පුළුවන් තරම් ගිහිල්ලා බෙදලා දෙනවා. ඒ දන්නවා මේකේ බරපතල ගමනක් භාවනා කරන යෝගාචර දරගන්න මේකට මාර බල වේගයක් තියෙනවා මේකට ලෝල්කමක් තියෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වීම දැනගන්න ඕනේ. ඒ වාගෙම තමයි හතරවෙනි බල භාගයේ තින්නේ චතුත්තං තණ්හා. තණ්හාව කියලා කියන්නේ අර විදිහට කාමය අපි කියමු. කාම ගුණ කියලා කියන්නේ ප්‍රිය වස්තු ඥාති පරිවර්තේ සහ භෝග පරිවර්තේ අපි අත්හැරියයි කියලා తాවකාලික. ඊට පස්සේ හිතට එන ඒ වගේ හේව නැලියනවනේ කර්ම සංඥා ඒකත් අයින් කරනවා. ඊට පස්සේ අපි රූපයක් අල්ල ගන්නවා. ආනපානයි මොකක් හරි. ඊට පස්සේ ඒකත් හොඳට ගෙවන් වේගෙන යනකොට අර හිතේ ඉනවනේ ඉඩපාඩුවක්, ඉස්පාසුවක්, විවේකයක්. අන්නේ විවේකයේ ඉඳගෙන අපි කල්පනා කරනවා නානා ප්‍රකාර පරිේශන තෘෂ්ණා ඒ පරිේචන තෘෂ්ණාව නිසා අන්තිමට උපයාගත් විවේකේ සම්පූර්ණ කාබාසිනිය වෙනවා. ඒ වෙලාව හිතනවා දැන් මේ උපයාගත් මේ විවේකයේ මේ භාවනායි සියුම් භාවේ මම මගේ අම්මට කියලා දෙන්න ඕන. මම මගේ තාත්තට කියලා දෙන්න ඕන කියලා පරානුද්යතා පරිසංයුක්තයක් ආපු ගමන් සමහරවිට මතක නැතිනවා මේ උමාරිය මේ කඹය විදිනවා කියන ගමන. අපි අනං අනුන් ගැන කල්පනා කරන්න කියන එක වැටෙයි කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ මම මේක උපයාගත් එක මම කාට හරි දෙන්න ඕනේ. එහෙම නැත්නම් හිතෙනවා ආහාර පිළිබඳ කල්පනා කරන්න නම් මම ඊට පස්සේ ලෙඩ නොවෙන්න ඕනේ. ලෙඩ නැති වෙන ආහාර නැති කරගන්න ඕනේ කියලා අර හොඳට වීක වෙච්චාම අමර විතක්ක පාල කරනවා. ලෙඩ නොවීම සඳහා විතක්ක. එහෙම නැත්නම් හිතලා ජනපද විතක්ක අපි යන්නේ මෙහෙට ආව පත්‍රයක් බලන්න හම්බෙන්නේ නැහැ, රේඩියෝ එකකුත් නැහැ, ටෙලිවිෂන් එකකුත් නැහැ, මොනවා වෙනවද දන්නේ නැහැ. කටයුතුටේ ඊතර යනකොට මේ සුනාමියක් ඇවිල්ලා ලංකාව විතර පැත්ත ගසාගෙන කියලා දන්නේ නැහැ කියලා ජනපද පිළිපද දැන ගැනීමේ තෘෂ්ණාව වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලක කරන මේ කාටරි බාහන පන්තියක් දැම්මම හොඳ ගාණක් හම්බ කර ගන්න පුළුවන් දැන් නම් මගේ වැඩේ හරි. දැන් ගිහිල්ලා කරන්න තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දෙනවා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සත්‍යයකට පන්ති දෙකක් පවත්වනු ලැබේ. වැඩේ top ඊට පස්සේ ඒකම ලාභ සත්කාර උපයන්න පටන් ගන්නවා. ඒ අනවඤ්ඤතා පරිසංගිත විදක් මම මෙතෙක්ල් මිනිසුකින් නිින්ද ලැබුවා. මම බැනුම් හව මීට පස්සේ නම් ආයෙන මං කවදාකවත් කාගවත් නිින්දක් ලබන්නේ නැහැ කියලා අනවඤ්ඤති පරිසංගිත විදක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ එකක් ආපු ගමන් අර විවේක වෙච්ච හිතට අර අරමුණත් හොඳට සිවුම් වෙලා විවේකයි. එයා හිතනවා මේක ලොකු පිනක් කියලා. ත්‍යක් බඩදාතර කමටහන් දෙනවා කිව්වා නරකයි. නැත්නම් භාවනා කරටු කරනවා කියව එක නරක දෙයක් ඇයි? තමන්ගේ සෞඛ්‍ය ගැන කල්පනා කරන නරක දෙයක් ඇයි? ලාභය සත්කාරයක් ඔය කටගැස්ම සම්තිං ඒවා කොහේ ගත කරන්නේ නැහැ නේ ධර්මයේනේ බණනේ විකුණන්නේ. ප්‍රශ්න නැහැ නේ. පේන්නේ බොහොම සාධාරණ ධාර්මික දේවල් කියලා. මේකට තමයි ආගම කියන්නේ. හොඳට මතක තියාගන්න. බුදුන්සේ සඳහන් කරනවා පරිේෂණ තෘෂ්ණාන් සමන උපයාගත් විවේකී. ඔබ විශ්ීම කාබාසිනිය කරනවා. ඒකට දෙවන්නේ කෙන්නේ නැහැ. උඹේම හැංගිලා තියෙන ආශාවල් වගේක් ගොජ දාන්න පටන් ගන්නවා අර කාමේ සහ කාම සංඥා රූපේ සහ රූප සංඥා කියනට පස්සේ ඇති වෙන විවේකයේ තුල බුදුමාහාකාර පෙරදක්මක් එනවා කල්පනා කරුවොත් හරියටම කල්පනායක් දක්ෂයි නමුත් මේ කල්පනා සෑම දෙයක්ම රාග නිසිතයි ඒ කල්පනා හැම දෙයක්ම මාන නිසිතයි ඒ කල්පනා හැම එකක්ම ආත්මය තමන් කරගත්ත නිශ්චිතව තියෙන. ඉතින් ඒව දැකලා මේ මායාවේ හතරවෙනි බලවේගෙ නැත්නම් එකකින් පයින්කොට ඊගාව දැලා දානවා. ඒ කියනකොට ඊගාව දැලා දානවා. ඒ කියනකොට ඊගාව දැලා දානවා. ඒ නිසා මේ ගමනක් එළියට යනවායි කිව්වා බින්ගයක් හරාගෙන ආරගෙන ඉහළගෙතකින් පණින්න හදනකොට වගේ ආරක්ෂකවලු කීයකින් පණින්නේ. ඉතින් යනකොට තියෙනවා අපි කල්පයකට කවදාකවත් සංසාරයකට කවදාකවත් පොතක පතකවත් නෝ දෙයක් කාගෙන නැහැ. මේ බුද්ධ දේශනාවේ මෙන්න මේ වගේ දේවල් තියනද කියලා. ඒතර පේනවා අපිට මේ උඩින් ගලන කකක් තියෙනවා. ඒ දී යටින් තවත් පාරක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. මෙව්වට යන්න මුල් මුල් අවස්ථාවල සුදුසුකම් ලැබුව කෙනාට විතරයි මේ පාඩම් පන්ති හම්බ වෙන්නේ. අනික අපිට ඇහෙන්නේ නැති කොච්චරද අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ මේවා මාර්ග බලවේග කියලා. අපිට තේරෙන්නේ මේවා කෙලස් කියලා. අපිට හිතෙන්නේ මේව නැති වුණාට අපිට ජීවත් වෙන්න පුළුවන් නේ. පුරවැසිකම නැති වෙන්නේ නැහැ නේ. අපි සත්‍ය ජීවත් වෙන්න බෑ ඉතින් ඔව්ව ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න උත් ඉස්සරහට යනකොට අනිවාර්යයෙන් මේක අර තිරිපාද යනකොට අර තීත කඟුල පන්නන වෙලාවේදී නැත්තම් අර ඉදිකට පාන පන්නන වෙලාවේදී අර එකතරක් තියෙන පහිනකොට පවුකාරයට ඒ වතුර එක පේනලු ගඟක් වගේ අඬන්න පටන් ගන්නවලු උඩට යන්න බැරි වෙනවා කියලා කතාවක් කියනවා. ඒ වගේ මේ පුංචි දේ විශාල ප්‍රශ්නයක් ඇති කරගෙන භාවනා ජීවිතය සීලය සමාධිය කඩා ගන්න මට්ටමට පරිේශන තෘෂ්ණාව දුර මතක තියාගන්න. අද ලෝකයේ කියන සෑම පරිේශනයක්ම මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප වලයි දුවන්නේ. ලෝකෙ මේ කෝටි ගණන් වේදම් කරන සංකල්ප සෑම දෙයක්ම තෘෂ්ණා පරි තෘෂ්ණා බරිතයි. මාන බරිතයි. දිට්ඨි බරිතයි. ඒ නිසා එකකින් එන කිසිම දෙයක් මානවයට දීර්ඝ වශයෙන් සැප දෙන දෙයක් නෙවෙයි. ඔක්කොම සම්මා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකල්ප මත විතරයි. නමුත් අපි මානවය වශයෙන් අපි සලකනවානේ මේ නව පරිශන කෙරෙන්න ඕනේ. ඒකට අපි ටැක්ස් ගෙවන්න ඕනේ. ටැක්ස් වලින් මේ පරිශන කරන්න ඕනේ කියලා එක්කෙනෙක්වත් දන්නවද මේ තණ්හා මාන දිට්ඨිය වලින් තොරව කරන දේ විතරයි ආර්ය පරිශනය කියන්නේ. සීරම අනාර්ය පරිශනය. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන අනාර්ය පරිශ්‍රණයෙන් ලැබෙන මේ ලෝක වර්ධනය සුසාන වර්ධනයක් කියලා. වැවෙන්නේ සෝංකොත් විතරයි. මේ කරන පරිශ්‍රණයෙන් වැඩෙන්නේ වැඩි වෙන්නේ සෝංකොත් විතරයි. ලෝක වඩෝ සුසාන වඩෝ. නිසා වැඩි වැඩියෙන් සෝංකොත් හැදෙනවා. මේකෙදී එහෙම නැහැ. තමන් බලන්නේ හැම පියවරකදීම බලන්නේ මගේ තණ්හා වැඩෙනවද? මාන්නේ වැඩෙනවද? දිච්චිය වැඩෙනවද? දිට්ඨි වැඩෙන්නේ නැති තණ්හා මාන දිට්ඨි වැඩෙන්නේ නැතිව හරි වියලි. රසකාරකයක් නැහැ. උනන්දු කරන දෙයක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් ඒ කෙනාට ආශිර්වාද කරනවා. අනේ මේ මනුස්සයා ගඟ දිගේ ඉහළට පීන මනුස්සෙක් මෙයා හරියට මායя දැනගෙන එක එක මාර බලවේග නැත්නම් මාර සේනාවල වලට පහර දෙනවා. පළවෙනි පළවෙනිමට හොඳ දක්ෂව පහර දෙනවා. දෙක තුනට යනකොට වැටෙනවා. ආයෙසරයක් ග්‍රීස් ගහ නගිනවා වගේ ආයෙ බට කරගෙන ගිහිල්ලා ආයෙ 3 4 2 ගහගෙන යනවා. කොහොම මොම කරගෙන කරගෙන යනකොට අපි මේ සාමාන්‍ය ලෝකේ ඉගෙනගත්ත අපේ දක්ෂතා තියෙනවනේ ශිල්ප තියෙනවනේ හැකියාවල් තියෙන හැම එකක්ම මේ තණ්හාමාන දිටි නොවන පැත්තට වැඩ කරන එකට කියනවා ශූන්‍ය විදිහට ලෝකෙ බැලිමක් කියලා. මේ ලෝකෙ මහා ලොකු දෙයක් වැඩියෙන් ඉඳන් අල්ල ගන්න වැඩියෙන් ලාභ සත්කාර කරන්න ගියාම ලෝකයක් කරගත්තා පස්සේ මායයට පේනවා. මෙවුවා ශූන්‍ය වෙන විදිහට බලනවා කියලා කියන්නේ මේ තණ්හා මාන දිවි නොවන තාලයකට හැම හරියන හරියන රට බලන්න ගියාම මායයට අල්ලා ගන්න බැරි වෙනවා. එල්ල කර ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ භාවනාවේදී කරන්න හදන්නේ මෙතෙක් ලෝකේ දිහා, මෙතෙක් කාම වස්තු දිහා, මෙතෙක් රූප දිහා බලපු දේ බුදුහාමුදුරුවෝ පෙන්වපු ජීන කන්නඩිය දාලා ඒකෙන් තණ්හාමාන දිට්ඨි නොවෙන තාලයට වඩන එකයි. ඒ නිසා අද මේට වැඩිය බණ කිව්වොත් ඕගොල්ලෝ තවත් නිඳයයි කියලා කටේ තියෙනවා. ඒ නිසා මම අද මෙතනින් බණ නැතර කරනවා සියලු දිනාටම මේක තව තවත් තීරුම් අරගෙන තමන් මේ හරිය හැටියට බලාගෙන මේක හදා කනා වඩා ගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ජව දවාදි කරගෙන මුවත් ත්‍යාගයට යන්න මෙතන යම් පින්ස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාට සරසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා